අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තුන්වෙනි වතාවටත් වේලාව පැමිණලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට නැත්නම් කමඨාන් සුද්ධ කිරීමකට පොදු ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සාදරව ආරාධනා කරමින් වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියලා සතිವಾರයේ ආරම්භ කරන්න අපි ලිඛිත ප්‍රශ්න වලින් අවසරයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිට නැවත පර්යංකට යන අවස්ථාවේදී පටන් ගැනීමේදීම දෙනෙත් පියාගත් මොහොතේ මා ඉදිරියේ හිස් අවකාශයක් දැర్శණය විය. මොහොතකින් එය සුලියක් බවට පත්විය. මා එකෙනෙහිම ආනාපානට සිතොමු කෙලෙමි. ස්වාමීන් වහන්සේ මේ පහදා දෙනසේක්වා. එසේම ආනාපානට සිතොමු කරන විට සමහර අවස්ථාවලදී ආස්වාස්සා ප්‍රශ්වාසයේ නාසයේ අග එකම තැනකින් දැනුණත් තවත් අවස්ථාවකදී ස්ථාන දෙකකින් දැනේ මේ නිවැරදිද? ඇතර මේ ආනපන පටන් ගත්ත තැන ඉඳලා තමයි කමඨහන් සුද්ධ කිරීමට අදාළ තොරතුරු එන්නේ. ඉතින් ආස්වාද ප්‍රසවාසයට හිත යොමු කරගන්න පුළුවන් එම ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ වැටහෙන දේ මේ කියන විදිහට එක තැනක හැප්පෙනවා දන්නවා දෙතැනක හැප්පෙනවා දැනෙනවා. එතකොට ඒ හැප්පීම නිශ්චල දෙයක චංචල දෙයක් හැප්පෙනා වගේද උණුසුම් දෙයක සිසිල් දෙයක් හැප්පෙනා වගේද ඝන දෙයක ගොරෝසු දෙයක් හැප්පෙනා වගේද කියලා මේ හැප්පෙන හැප්පෙන දැනෙන අත්දකින්න දේ විස්තරුනේ නැත්තම් හිස්තනතිය එතෙන්ට යනකම් ගිහිල්ලා තියෙනවා ඒ නිසා ඒ ආස්වාද ප්‍රසවාසය දැනීම විතරයි කමඨාන් වார்த்தාවට අදාළ වෙන්නේ ඒකට බැස ගන්න ක්‍රමය හොඳයි නමුත් ඒකෙන් නෙමෙයි පටන් ගන්නකොට කියන මට ආනාපානෙ මුදුන්පත් වෙච්චලා ඉඳලා මෙන්න මෙහෙමයි වැටුනේ කියලා. ඒ නිසා මේ වார்த்தාවටත් ඒ ආස්වාද ප්‍රසවාසයේ වැටුණා කිව්වට වැටහිච්ච ආකාර හෝ සටහන් හෝ භාව හෝ ස්වභාව හෝ ගති අත්දකින්න හැටි අත්දකින්න ගති ඉදිරිපත් වීම හරිම හොරයි. ඒකයි අපිට මේ භාවනා කරගෙන යනකොට හරි උත්තර නොලැබෙන්නේ ඒ අත්දකින්න දේ විස්තර කිරීමට මොකද්දෝ හොරකමක් ඒකේ මඟ ඇරලා යන ගතියක් කරහරින ගතියක් අපේ රචනා ශෛලියේ තියෙනවා ඍජු අත්දැකීම වාර්තා කරන්න කැමති නැහැ. ආන ඒක වාර්තා කරන්න එතකොට මේ ඉදිරිපත් වෙලා ගිහිල්ලා තියෙන ක්‍රමේ වැරද්දක් නැහැ. ඒක ඉදිරිපත් වුණොත් කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසා තව දුරටත් මේ ටික ඉදිරියට කරගෙන යන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී ආරම්භයේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එසේ ටික වේලාවක් සක්මන් කිරීමේදී පාදයේ පොළවේ ස්පර්ශන ආකාරයට සිටමු විය. පාදයේ විලුඹේ සිට මහපටැඟිල්ල දක්වා ක්‍රමයෙන් පොළොව ස්පර්ශ වන අයුරු හොඳින් නිරීක්ෂණය කෙලෙමි. මෙසේ පාද දෙක පොළව ස්පර්ශන ආකාරය වරහන් ඇතුලේ වම සහ දකුණ පිළිබඳව තදින්ම සිත යොමු වී තිබුණි. බාහිර ශබ්ද ඇසුනද පාද දෙකේම සිත පිහිටුවා ගැනීමට හැකිවිය. පාදයේ ඔසවන විට මහපටැඟිල්ල ප්‍රදේශය පොළවට තදවන අයුරු හොඳින් දැනුනි. සක්මන දිගටම කරගෙන යාමේදී ධනහිස ප්‍රදේශයේ වේදනාවක් ඇති වුණද දිගින් දිගටම පාදයේ පොළවේ ස්පර්ශන ආකාරය ගැනම සිත යොමු කෙලෙමි. එවිට වේදනාව නැති විය. නැවත දිගටම සක්මන් කෙලෙමි. පින්වත් ස්වාමින්වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යන අයුරු පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් මඟඵල අවබෝධ වේවා. මේකදී ඒ ස්පර්ශයක් විස්තර කරලා තියෙනවා විලුඹ ඉඳලා ඇඟිලි දක්වාම ඉස්සරහට යනවා. ඉතින් ඒක ඒ විස්තරය හරි හොඳයි. නමුත් ඒ තවදුරටත් කමඨහන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් කියන්න පුළුවන්. මේ වැටෙන ස්පර්ශය Tamanට දැනෙන තද ගතියක්ද, සීතල ගතියක්ද, කම්පන චංචල ගතියක්ද, එහෙම නැත්නම් ආයාස කර ගතියක්ද, ඉබේ කරන ගතියක්ද ආදි වශයෙන් ඒ වෙලාවේ Tamanට වැටහෙන දේ මෙපමණකින් මදි මම මේ සියලුම අත්දැකීම් ටික ගන්න ඕනේ. ඒක තව කෙනෙකුට මෙහෙම ප්‍රකාශ කිරීමෙන් තමයි ඒක යෝජනා ඉස්තිර වෙන්නේ. ඒ නිසා අනිත් දවසේ ගිහිල්ලා බලනකොට මේ විලුඹට දැනෙන තද ගතිය මම මෙහෙම නිදර්ශනයකින් කියන්නම්. සියුම් වැල්ලක ඇවිදිනකොට නම් විලුඹ තදයි පොළව ඇදයි. ඒ නිසා වැලි තෙරපිලා විලුඹ කාගෙන යනවා. එතකොට අපිට තියෙනවා විලුඹ තදයි පොළොව මෙලකයි. සිමෙන්තිය ඇවිදිනකොට විලුඹ පැතිරිලා සිමෙන්තිය බදාගෙන අල්ලනවා පොළව තදයි විලුඹ මෙලකයි. ඉතින් මෙන්න මේ වගේ වෙනස දැක ගන්නා සුළුව භාවනා කරේ නැත්තම් අපි කියනවා තද ගතියක් දැනනවා කියනවා සිමෙන්තිය යනකොටත් තද ගතිය දැනනවා වැල්ලේ යනකොටත් අද ගතිය දන්නවා කියලා කිව්වට සියුම් අර්ථ ભેද තියෙනවා මේකේ. ඒ වගේ මේ වම තිනකොට දැනෙන තද ගතියයි දකුණු තිනකොට තද ගතියයි වෙනසක් තියනවද කියන බලනකොට බලන්න ගියොත් ඔය කියන දනිහමාරුවට හිත යන්න වෙලාවක් නැහැ. දනිහමාරුව තියෙයි. මේ මේක බලන උත්සන්න ආසන්න ගාවේ වැඩි කරගත්තොත් අතුරු අරමුණු වලට හෝ අතුරු ආන්තරා වලට රිංගන්න ඉඩ නැහැ. ඒ නිසා මෙනෙහි කරන අරමුණත් මෙනෙහි කරන හිතත් අතර ඉඩ අඩු කරගන්න මට්ටමට ආසන්න උත්සන්න කරලා මෙනෙහි කරන්න. එතකොට ගොඩාක් තොරතුරු ලැබෙන්න පටන් කොච්චර ආසන්න උත්සන්න මෙනෙහි කරාද කියන එක මේ තොරතුරු වලින් පේනවා. මේකේ තොරතුරු බොහොම සාමාන්‍ය තොරතුරු වගේක් තියෙනවා. අනිත් දවසේ මේ මතම ඉඳගෙන මේ ටික කරලා මේ මත්තේහි ඒ විලුඹේ ඉඳලා ඇඟිලි දක්වා යන ඒ තද ගතිය එහෙම නැත්නම් උණුසුම් ගතිය කම්පන චංචල ගතිය මේට වැඩි විශේෂණ පද දාලා මේට වැඩි ඒකට ඒ බුරුම ස්වාංශ කියන ධර්ම ඕජාව එන විදිහට මේ ඒ ඒ වෙලාවේ දැනන දේ ඕජාවක් ඒක තියෙන සාර රසය ආන ඒ ටික ගත්තොත් ඒ තරමටම සතිය දියුනේ වෙනවා ඒ තරමටම යෝගාවචරයට අතුරු අන්තරවල බාධා අඩු වෙනවා ඒ නිසා නිකම් මතු පිටින් අත ගන්න නැතුව කිඳා බස්නාසුලුව කරන්න කරලා ඒ කිඳා බස්නාසුලු ගතියෙන්ම ගිහිල්ලා වාඩි වෙලා කොහොමද ආස්වාද ප්‍රසවාසයට විස්තර කියන එක බලන එකයි කරන්නේ. පිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව වමුදක් වම දකුණු ලෙස මෙනෙහි කෙලෙමි. පාදයේ විලුඹේ සිට මහ පැටැඟිල්ල දක්වා වැලිවල ස්පර්ශ වෙන බව හොඳින් දැනුනි. වැල්ලේ රළුව රළු බව සහ කකුලේ මෘදු බව නිරීක්ෂණය කෙලෙමි. වැල්ලේ තෙත් බව හා සීතල බව දැනුනි. ස්පර්ශයේ ඇතිවීම නිරීක්ෂණය කරමින් සිටින අතර විලුඹේ සිට ඇඟිල්ල දක්වා ස්පර්ශය නැති වින අවුරුද ප්‍රකට විය. සිතුවලි වලින් බාධා තිබුණද සතියෙන් සැහැල්ලුවෙන් සක්මන් කළෙමි. සක්මන් මළුවේ ඇස් ඉදිරියෙන් වැලි කැටවැනි තිත්මෙන් එහා මෙහා පාවෙනු දැනුනි. කණාමැදිරි එලිමෙන් කුඩා අංශු රාශියක් වැනිය. පර්යංකයට ගිය වහාම දෑස් පියවි දූවිලි අංශු රාශියක් පායවි යඳුඩු වෙමි. ඇත්තරී ඉදිරියේ ඇති කන්දෙහි දර්ශනය මනා පෙනුනි. එය ක්‍රමයෙන් බොඳ වී යනු පෙනුනි. මේ ආකාරයේ කීප විටක් දුටු වෙමි. පැහැදිලි කර දෙනෙමින් හා ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට තිසරණ සරණ පතමි. සක්පනී නම් ඉස්සල යෝගාවචරයට වැඩිය කකුල මුරුදුයි, වැල්ල ගොරෝසුයි, වැල්ල තෙතයි එතකොට පිටිපස්සේ ඉඳලා ඉස්සරහට ස්පර්ශය පැතිරෙනකොට ඉඳන් අල්ලගෙන යන පිටිපස්සෙන් ගැලවිලා ගැලවිලා යන හැටි තේරෙනවා. ඉතින් එතකොට අර තමන් බලාන ඉන්න වැල්ලේ නිකන් සාමාන්‍ය මළුවේ ඒකෙත් මේ ඇස් බැල්මෙත් මොකද්දෝ වෙනසක් වෙනවා. නමුත් එතනilla මේ පරියංකයක විස්තර ගෙනියනවා ඒක එච්චර විස්තර වෙන්නේ නැහැ. මේ ඒ තක්මනම කෙලවර භාසනයක ඉඳලා බලන්න හිටියද නැත්නම් ඇවිල්ලා මෙහි භාවනා කරද්දී එතකොට ආනාපානිය ආවුණාද නැද්ද කියන එක අර ලස්සන කොටාගෙන කියන රචනය පරියන්කයට දානකොට ටිකක් ඔද්දල් වෙලා තියෙනවා. ඒ නිසා අර වාර්තා ක්‍රමය මෙතෙදි තාම නිවැරදි වෙන්නම් මේක ආස්වාසේ මම මෙනෙහි කරා හෝ මානසිකාරයේදී ආස්වාසේ මට ආස්වාසේ මෙහෙම පේනවා මේ මං කියන්නේ ප්‍රසවාසය ගැන මම මෙනෙහි කරා නැත්තම් මානසිකාරය යෙදුව මෙන්න මෙහෙම වැටුණා කියලා ඔන්න පුංචි වගුවට දාගත්ත දවසේ භාවනාවේ 50ක් ඉවරයි. ඉතින් ඒක අපි මේ සාමූහිකව කරන ගමනේ අද තුන්වෙනි දවසෙත් බලන්න ඒකේ ඉදිරිපත් කිරීමද කොච්චර අපි ගොළුද කියලා කොච්චර අපි සබකොලද කියලා කොච්චර අපි කෝඩු ගති පානවද කියලා අපි ඔක්කොම ඉස්කෝලේ ගිය කට්ටිය එක්කෙකුටවත් ලියන්න බෑ මේ තමයි මාර්යාගේ ගැටේ හරියටම මේ අත්දකින්න දේ මේමයි මේමයි කියලා සක් මේ සක්මනේ නම් මේ කෙනා පියවරක් දාගන්න ලියලා තියෙනවා. පරියන්කෙත් හරියටම බලා ගන්න මේ ආස්වාසි ලියන්නේ ආස්වාසි මෙනේ කරා නැත්නම් මෙනේ කරේ නැහැ මෙන්න වැටෙන හැටි. ඉතින් ඒක තමයි අපි ඔය පත්‍රිකාවක් හදලා දීලා තියෙන්නේ කමටහන් වார்த்தාව ලියනකොට ඒක බලන්නයි කියලා. ඉතින් මෙතෙක් ආපු එකම වார்த்தාවකවත් ඒ වගේ සරල වැඩයකට යටත් වෙන්න සරල වැඩකට අනුයාත වෙන්න අකමැති නිසා අන්තර්ගතයේ කෝකුණත් ඉදිරිපත් කිරීම පිළිබඳ දිගටම මම විවේචන කරනවා. මම මේ තරහින් නෙමෙයි කරන්නේ. ඕගොල්ලෝ මේ දවස් තුනකින් තටමඬ හදනවා මම මාස 18ක් ආවා. බුරුමෙන් දැසි මාස 18ක් ආවා. ඒ ස්වාමීන් වහන්සේ මට තේනක ඉස්සරහා බැන්නා. බල මහා ලොකු පඬිතුයෝ ඒ උනට මේ ඇත්තකට ඇත්ත ඇහැට දකින්න දෙ පේන්නේ නැහැ. මට හිතුණා මාස 18ක් පාඩු නැහැ. දකින්න දෙ කියන්නේ තාම අපි මොන්ටිසෝරි පන්තිවත් නැහැ කියලා හිතාගන්න. ඒල හැකි තරම් ලියන්න. හැකි තරම් ලියන්න ඒක වෙහෙසට ගන්න එපා. කොහිය කවදා හෝ මේ බහ තෝරන්න ඕනේ. මේ ආර්ය විනේ බහ තෝරන්න ඕනේ. අපි තාම ආර්ය විනේ බහ තෝරන්න දන්නේ අපි වල්පල් කතා කරන්නටයි සම්පප්පලාපය කටෝල් කර කර කියන්නේ නැහැ දක්ෂයි. මේ අස්පනා අපිට දකින්න දෙයි. තාම සීමිතව වම තිනකොට දකුණ තිනකොට මොකද්ද? ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරන කොහොමද කියලා කියාගන්න කොච්චර අමාරුද බලන්න. ඒක පොදු මානව ප්‍රශ්නයක් මේ අපේ මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒක කඩාගෙන යන්නයි හදන්නේ. නිසා මේ කෙනා සක්මන් භාවනාව පිළිබඳ දීපු විස්තර වගේ පරියන්කයත් උන්ට නිර්වුල ඉදිරිපත් කරොත් තව ඉදිරියක් යන්න ළඟ වෙලා තියෙන බව පේනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේගේ පාද නමස්කාර කර ලියමි. අද උදේ පරියන්ක භාවනාවේදී ආස්වාද ප්‍රස්වාදයේ සම්පූර්ණයෙන්ම නැවතී හෘදේ වස්තුවේ පමණක් දෝලණය වීමක් බිනිබිදී යාමක් චලන ක්‍රියාවලියක් දැනෙන්නට විය. මේ විනාඩි 45ක් තිබුණි. උපදෙස් දෙන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඒකට තමන්ට මේ හෘද වස්තුවේ චලන ප්‍රදේශයේ දිහා බලනකොට ආතතිය අඩුවීමක්, gedara ගියා වගේ දැනීමක්ද තිබුණ නැත්නම් සබකෝලයක්, නూరు ගතියක් මේ ඇත අත්දැකීමට ප්‍රතික්‍රියා කරන ගතියක්ද තියෙන එක මට දැනගන්න ඕනේ. ආනපානේ බල බල ඉනකොට හෘද වස්තුවේ ගැස්මක් වගේ එකක් තියෙනවා මේක දැකීම සාන්තියක්ද හිස කර හිස රදයක්ද කියන එක කියනවනම් මට විස්තර කරගන්න දෙන්න ලේසි. ඒ දීපේකන ඉදිරිපත් වෙනවනම් අපි නඩුව ගන්නවා නැත්නම් නඩුව විශ්කල දාලා ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දින සවස සක්මන් භාවයේ සක්මන් භාවනාවේ යෙදී මම පාදයේ එසවීම, පාදයේ ඉදිරියට ඇවීම, පාදයේ බිම තැබීම මෙනෙහි කළෙමි. සිත ඉවතට යනොදී එසේ දිගටම කරගෙන යාමේදී බයිසිකලයක හැන්ඩලයේ මත කකුල තබා පාගන ලෙස දැනුනි. ශබ්ද වලින් හෝ රූප වලින් සිත විසිරී නොගියේය. හිතට සතුටක් දැනුනි. දිගටම මේ කරගෙන ගියෙමි. එදින රාත්‍රී ලනුපැදුරේදී සක්මන් නේදීත් එසේම සිදුවිය. නමුත් අද දින උදෑසන 4ට පමණ සක්මන් මළුවට ගොස් භාවනාවේ යෙදී සිටදී මම පෙර පරිදිම පාදයේ එසවීම පාදයේ ඉදිරියට යැවීම පාදයේ බිම තැබීම මෙනෙහි කළෙමි. මගේ සිත ශබ්ද නිසා හෝ රූප නිසා විසිරී නොගියේය. නමුත් තාප්පයක් උඩ ඇවිදින විට වැටෙන්න යදනවා වැනි ස්වභාවයක් පියවර 3කට වරක් පමණ දැනුනි. වරහන් ඇතුළේ දකුණ හාවම ශරීරයට සමබරව තබාගෙන ශරීරය සමබරව තබාගෙන පොළවේ ඇවිදීමට අපහසු විය. වේගයෙන් ඇවිදීමේදී මෙම தත්ත්වය තරමක් දුරට අඩුවිනි. මේ අවස්ථාවේදී මම සතියෙන්ම පාදවල ක්‍රියාවලිය මෙනෙහි කරමින් සිටියෙමි. පැය කය කාලක් පමණ මෙසේ සිදුවේ. පාදයේ පොඩි ඇඟිල්ල පැත්තේ ඇඟිලි කුඩා ඇඟිලි තුනම වේදනා දැනෙන්න දෙන්නට විය. පින්නස් ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යන අයුරු පහදා දෙනසේක්වා. මේකෙදිත් ඒ পায়ට හිතියෝ දාගෙන නැත්නම් සක්මන්ටම හිතියෝ දාන යනකොට තමන්න තේරෙන පටන් අර ගන්න මේ සමබර භාවය කියන එක පැත්තකට වැටෙන්නේ නැතුව යනවා කියන එක ඒ මානවයා දෙපා සතෙක් වුණාට පස්සේ ඇතිවෙච්ච පරිණාමය විශාල දෙයක්. නමුත් හොඳට සක්මණ හිතියෝ දානට ඒක නැති වෙලා යනවා. වැනෙන්න පටන් ගන්නවා. ඇතුලේ සක්මණ යනවා නම් බිත්ති හැප්පෙන්න පටන් අර ගන්නවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ අන්‍ය විහිිතව ඇවිදිනකොට අපි බොහොම ලස්සනට ඇවිදිනවා. ඇවිදින බව ඇවිදින බව දැනගෙන ඇවිදිනකොට අපි ළඟ අපිට පවත්න්න බෑ ඉතියව. ඒ නිසා අපි හරි කැමති සින්දුවක් දාගෙන කරන්ට් ප්ලග් දෙකක් ගහගෙන ඒ සින්දුව යන ගමන් ඇවිදිනකොට බොහොම ජයට යනවා. කාට හරි කියන්න බලන්න හොඳට සක්මන් දිහා බලන්න සක්මන් කරන්න කියලා. ඒ ඒ දැනීම එනකොට සමබර භාවයවත් නැතුව යනවා. ඒකට මොකද හේතුව මේ ශරීරේ වැඩ කරන්නට ඒකට අදාළ රාග ద్వේෂ අවශ්‍යයි. ඒ රාග ద్వේෂ මොහ තියෙනවා අපි ඉද්ද ගැහුවා වගේ හරියට එල්ලෙට වැඩ කරනවා වේලාවට වැඩ කරනවා යුතුයකම් ඉෂ්ට කරනවා යම් වෙලාවක මේ ශරීරයෙන් මේ යන්ත්‍රයෙන් රාග ద్వේෂ මොහ නැති වුණාට පස්සේ නිකම්ම ගැරන්ටි හැවක් වෙනවා අනාත්ම ස්වරූපයක් පේනවා මේක අපිට ඕන විදිහට පාත්ත ගන්න බෑ ඉතින් සක්මන් කරනකොට අරමුණටම හිත ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක අර උද්දීපනයේ වෙච්ච රාගයේ ද්වේෂයේ මොහය ඩිංගක් තුනී වෙනකොට බැලන්ස් එක නැතු වෙනවා ඉතින් අපිට පේන්නේ නිකන් කෙලින් යන්න පුළුවන් මිනිහෙක් කෙලින් යන්න බැරුව ගියයි කියන එක. නමුත් මතක තියාගන්න අපි මේ L එකට, Javaයකට අරමුණක් කරා වැඩ කරන්නේ රාගයෙන් විසින් මෙහෙවන ලදුව. ද්වේෂයෙන් විසින් මෙහෙවන ලදුව. මෝහයෙන් විසින් මෙහෙවන ලදුව. ඒ නිසා යම් වෙලාවක පර්යාංකයේ අරමුණේ හිත පිහිටෝලා නීවරණ දුලුවන් වෙලා රාග ද්වේෂ අඩු වෙච්ච ගමන් බෙල්ල කඩාවැටෙනවා. වැක්කෙනවා. සක්මනේ යනකොට අරමුණට මෙහිත ගියාන නිකන් බීපු විනිහක ආවේ. එහාට මට දෙන්න පටන් ගන්නවා. ඒකයි අපි නිතරම රාගෙට කැමති. පුම්බකට ඉන්න පුළුවන්. සෙනග ඉස්සරහා මේ මේ මේ ඔක්කොම විභූෂණ පාගෙන ඉඳනං ඒ යන්ත්‍රයට අවශ්‍ය කරන රාග ద్వේෂ ඕනේ. ඉතින් බුදුදහම පොඩ්ඩක් හෙල්ලුම් කරලා වෙන්නනවා. ඔබ බලපන් භාවනා කරපන් කොච්චර ඉක්මනට රාග ద్వේෂ නැති වෙනවද? නැති වෙන ප්‍රමාණයට ඉරියව් පවත්වා ගන්න බැරුව යනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න බෑ. හොඳට භාවනා කරනකොට ඉරියව්ව එක්ක ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා සක්මන් කරනකොට වැයෙනවා. ඉතින් මේක යෝගාවචරය හිතන්නේ වැරදිල්ලක්, තතිය කැඩිල්ලක්, සීල නැතිකමක්, සෙනග ඉස්සරහා ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් මේ මනසට භාවනා දියුණුවක් ලබන්න බෑ. මේක අනිවාර්යෙන් පෙන්වනවා මේක අනාත්මයි. මේ ශරීරය බොටෝන විදිහට පාත් ගන්න බෑ. ඒකට බයයි. ආධුනිකයා බයයි. මෝරච්ච එක්කන බය නෑ. ඒක තමයි මේ භාවනා දියුණුව කියලා කියන්නේ. සරුවචන් වහන්සේ ඒක නම් මේකට අදාළ ඉච්ච නැති වෙයි දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී කැලේ ඇටසැකිල්ල වැටිලා කලන්ත හැදිලා වැටිලා ගොපළු දරුවෝ මූත්‍රා කරාලු ඇඟට මේ මැරිජුණක් කියලා හිතලා එතකොටලු යන්තම් ඇස් දෙක අරින්නේ එතකොට තේරෙනවලු මේ කොල්ලෝ විහිළුවට ලක් කරලා තියෙනවා කාන්ට කෝටු අනිනවලු එකලා මේක ඇවිල්ලා එලිච්චිගේ තනබුරුලක් මිහිර කළා වත් කිරි පීරක් විද්දලු කටට. ඒකලේව කාගෙනව නැගිටේ. ඒකල තමයි තේරුම් අරගත්තේ ඊට පස්සේ ඉතින් දුෂ්කර ක්‍රියාව බුදුහාමුදුර අනුමත කරේ නැහැ. අනුමත කරේ නැතුවට තමන්ගේ ශරීරය ඒ වගේ සම්පූර්ණ පාලනය කර ගන්න බැරි තත්ත්වයට යනකම් දුෂ්කර ක්‍රියා කරලා කිව්වා ඉච්චර දඟලන්න ඕනේ නැහැ. මනිකන් ආනාපානේ සක්මනක් විතරක් කරපන් ඒත් උඹට තේරෙයි ඔබට ඕන දෙල්ලන් ඔය ඇඟත් එක කරන්න බෑ කියලා. ඉතින් ඒක පැරද්දක් වැරද්දක් සතිය නැතිවීම කියලා වාරගත්ත නම් වෙන මාරෙක් ඕනේ නැහැ යාට ආය භාවනාවට. ඒ නිසා ඒතියෙද්දි මේතියෙද්දි භාවනා කරන්න නම් Taman තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ අඩුපාඩුකම් අපි දකින්න කැමති නැති නිසා තමයි සතිය පිටවන්න අකමැති. අපිට අනුන්ගේ අඩුපාඩුකම් බල බල ඉන්න පුළුවන්. හරියටම වැඩ කරන සුපර්මෑන් කෙනෙක් ගැන හිතයි ඉන්න පුළුවන්. හරියටම ලස්සන හොලිවුඩ් නිලියක් ගැන හිතයි ඉන්න පුළුවන්. එතකොට මගේ අඩුපාඩුකම් පේන්නේ ඉතින් මේක තමයි බුදුරජාණන්සේ කියන්නේ මේ වසංගාගෙන ජීවත් වෙලා මරණ මොහොතදී ඔක දැනගත්තාම ඔය තක්මනේ වෙනෙනා වගේ එහෙම නෙවෙයි වෙනෙන්න පටන් අරගන්නේ මරණ මොහොතදී. නම කවදා හරි මේක දැනගෙනත් අතනෑර භාවනා කරුවොත් ඔය ඔය කෙලෙස් තවත් අඩු වෙනවා. තවත් අඩු වෙලා සක්මනේම හිත පවත්නකොට ධර්මයේ විශ්ින් වැඩ කටයුතු බාර ගන්නවා. ධර්මේ බාරගත්තට පස්සේ එයාට ඉතර තටමඬ ඕනේ මේ එසවීම වේවීම තැවීම බලන gediya පිටින්ම පේනවා මම ඇවිදිනවා බොහෝම ලිහිච්ඡ ස්වරූපේ බොහෝම අනායාස ස්වරූපෙන් සක්මන කරන්න පුළුවන් ඉතින් යනකොට පේන ලකුණු ටිකක් තමයි මේක ඒක නිසා මේ තියේදිත් වැඩි විස්තර වලට යන්න නැතුව ඒ වෙලාවේ මම ඇවිදිමින් ඉන්න බව දන්නවද ආයෙත් ලොකු දෙයක් කියලා නැවතත් අර හිතේ විශ්වාසය අදිමොක්ඛය කරබැලීමේ ආසාව කරගෙන කරගෙන යනකොට පේනවා මේක නිකන් මල්ලෙන් ගහන වැඩක් තියෙන මෙතන මේ බය කරන්නයි මේ නිකන් උසුළු විසුළු පාන උප්පණ්ඩනයක් මෙතන තියෙන්නේ. ඔක හරහා යන්න නම් ප්‍රයෝගශීලීව දිගින් දිගට භාවනා කරන්න. පරියංකයේදී තේරෙයි හරියට භාවනා වෙනකොට තමන්ගේ ඉරියව තමන්ට පාලනය කරගන්න බෑ දන්නේ නැහැ. යම් වෙලාවක ඒක දැනගෙන හරියටම ඉද්ද ගැව්වාගේ ඉන්නවනම් එතන සෑහෙන රංගපෑමක් තමයි තියෙන්නේ. ඔය කොහොමද කියන්නේ? පත්‍රයට දාලා තියෙන භාවන වැඩසටහන් තියෙන්නේ. ඒ ඔක්කොම හරියට ඉද්ද ගැහුවාගේ පසේ බුදු වෙලා නින්නේ. ඉතින් මම දැක්කා ඒකේ මේ බුරුමේ අපි දාහන ගන්නකොට විශාල සංඝ මේ වගේ තැනක 600ක් විතර දාහන ගන්න. ඉතින් දාහන ගත්තාම මේ ඉතින් දාහන ගන්න වෙලාව ටිකක් අයවරු ගහන එක ඉතින් හුස්පනිසුන් කුස්පුරවන බොජුන් මේත සරසන්නටනේ මල් පිපෙන්න එපයි කියලා රබින්දනාත් තාවකරතුමා කිව්වේ වගේම කැම් මේතේ කයිවරු ගහනවා කියන එක කරනවනේ. ඉතින් සමහරට සංඝයාත් මේ යෝගාවචරයත් ওই අඩුපාඩුවට වැටෙනවා. මේ කතා කර කර කයිවරු කියලා කියලා බත් කනවා. ඒ කවුරු ආවිලා ටෙලිවිෂන් එකක් අල්ලපු ගම ටීවී කැමරා එකක් ඔක්කොම රහත් වෙලා. ඔක්කොම හරියට දාන්නේ ගන්න මේ හොඳට මෙනෙහි කර කර. පසේ බුදු කරන්න පුළුවන්. කැමරාවක් ගේන්න. යා වදින වදින එක කරා නිකම් පුදුම සමාධියකට යන්නේ. භාවනා කරපේකන දන්නවා භාවනා කරනවද කාද මේක කරන්න රඟපානවද කරන්න කියලා. රංගපාන මිනිහා හොඳට හරියටම සිමෙට්‍රිකල් ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි එතන තනිකර බොරුව යන්නේ. භාවනා කරනකොට මේ ඉරියව්ව මේ මේක ඒකේ අර අම්මගේ උඩකට ගිය බබා වගේ ඒක මේ තැහැල්ලු වෙන්න ගන්න. ඒ කියන්නේ අර ආතතිය එහෙම නැත්තම් කියනවා නම් රංගපෑම අඩු වෙලා තමයි තේරෙන පටන් ගන්නවා දැන් මේක ධර්මයට නතු වෙන්න හදන්නේ කියලා. ඉතින් මේ වගේ ලකුණු වගේක් ඕකේ තියෙනවා. ඒක නිසා ඒකට හොඳට උහුරු කරගන්න මේ ශරීරයට ප්‍රකෘති වෙන්න දෙන්න. අපි මුළු දවස පුරාම රඟපෑමක් නේ කරන්නේ. යෝගාවචර උනත් ඒක තියෙනවා. අපිට කවදද පුළුවන් වෙන්නේ ආපහු සැරයක් අර අවුරුදු 6ක් වෙන්නේ ඉස්සෙල්ලා ළමෙක් හිටියා වගේ මේ ශරීරයට ඕන විදිහට රඟපාන විල රඟපාන බව දන්නවා නැති වෙලා දන්නවා කියන්නේ ගියාම සක්මන ගොඩාක් ওই පණිවිඩය ආරම්භ දෙන එක. ඉතින් උඟ දෙනෙක් මේක අවාසියට ගන්න එකයි ඒක නැතර කරන්නයි මම මේ කතා කරන්නේ. පරියංගයට ගියාට පස්සෙත් ඒ වැක්කිරණ ගතිය නිසා කිව්වට විශ්වාස කරන එකක් නෑ ඕගොල්ලෝ. ඒ කමටහන් දීපු හොඳ වැඩිමහල් ස්වාමීන් වස් 32යි. සිවුරු ඇරියා භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙන එකට විඳ ගන්න බැරි. ඒක කොහොමඩක්වත් ඒ ස්වාංශයට විඳින්න බෑ. ඒකට උත්තර දෙන්න දන්නෙත් නෑ. පස්සේ සිවුරු ඇරියා. ඉතින් අපි මේක කවදා හරි හරහා යන්න එපා. නැතු කොහොමද මේක තේරුම් ගන්නෑ. ඉතින් යන වෙලාවේදී මේ ඉස්සරහට එන තියෙන විශාල දුක පිළිබඳ අවබෝධයක මේ පෙරණිමිතුලට අපි බයයි. මං කියන්නේ ඔක්කොමලා වැනෙන්න කියලා අනිකා සක්මන්ට කියලා නිකන් වැනෙන්න යන්න එපා. මේ දැන් තමයි හරියට සක්මන යන්නේ මම පොඩ්ඩක් ඩෝප් වෙලා වගේ යන්න ඕනේ කියලා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. පරියන්කේ ඉන්න කොටත් බෙල්ල කඩ දාගෙන පෙන්නන්න යන්න එපා. මම දැන් තමයි භාවනා කරන්නේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ගිය මිනිහාගේ පාර වෙනවා. අඤ්ඤෝය ආවසෝ අඤ්ඤෝ යාවසෝ ගත කස්ස මග්ගෝ කියලා අපේ විසි මාර්ගයේ පොත කතාවක් තියෙනවා ගිය මිනිහගේ පාර වෙනයි. ගියේ නැති මිනිහා රඟපානකොට වෙනයි. ඉතින් ඒ නිසා අපි කවදා හරි මේ රඟපෑම ඉක්මවලා මේ දුක ස්වභාවයේ ඇති හැටි දැක්කන්න යන්න යනකොට මේවා වෙනවා ඒ කියන්නේ බය නොවි ඉදිරියට යන්න කියන එක තමයි ඉතින් ඒකට දෙන්න තියෙන පොදු අවවාදය පොදු උපදේශය. අවසරයි ස්වාමින්වහන්සේ මම භාවනා වැඩසටහනට ප්‍රථම වතාවට සහභාගී වෙන ආධුනිකෙක් වෙන අතර වෙනත් භාවනා මධ්‍යස්ථානවල භාවනා වැඩසටහන් වලට සහභාගී නොමැත. ඊයේ ධර්ම සාකච්ඡාවේදී ආස්වාස සහ ප්‍රස්වාසයේ වරහන් පරයන්ක භාවනාවේදී ආරම්භයේදී කුරස් කුරේ තුලට ඇතුළු පිටවීම පමණක් දැන් අතර ඊටමත් කෙටි ආස්වාස ප්‍රස්වාස සංඛ්‍යාවකදී සිත ගැඹුරු නිශ්චල බවකට පත්වන බවක් එය ඇබ්බැහික බවට පත්වමින් තිබෙන බවටත් කරුණ ඉදිරිපත් කළේ මායි. නින්දට යන අවස්ථාවේදී අත්පා විවේකීව තබා ගනිමින් ශරීරයේ පිහිටීම හිත සිට පාදවලටත් පාදවල සිට හිසටත් මෙනෙහි කරන විටදීද මෙම ගැඹුරු නිශ්චල බවට මනසපත් වේ. තවද එදිනදා ජීවිතයේදී කිසියම් නිශ්චල පසුබිමකට අවධානය යොමු කළ විට ටික වේලාවකින් සිත බාහිර අරමුණෙන් මිදී තබා ගැනීමට හැකිය. මෙම தත්ත්වය මා වසර 10කටත් අධික කාලයක් තිස්සේ අත්විඳින්න සිටිනෙමි. සක්මන් භාවනාවට ආධුනිකෙක් වන මාහට ලක්මනේදී පාදයේ වෙත පාදයේ සිත දෙස හිත මනාලස පිහිටෙන් සිතටෙන අරමුණු සිතුවිලි හොඳින් වටහා ගනිමින් ඒවා තුල නොඇලී පාදයේ වෙත සිත යොමු කළ හැකිය. මෙසේ මනස නිශ්චල වූ විට සිතවිල්ලක් ඇති වොත් එහි හටගැන්මද දැකිය හැකි අතර ශරීරයේ පවතින ඉරියව පිළිබඳ මන ආબોධයක් ඇත. මා වර්ෂ 10කට අධික කාලයක් අත්විඳින මේ தත්ත්වය තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ පරියංකේදී යම් වෙලාවකට අවශ්‍ය කරන නිස්සද්ද පරිසරය, tempat ඉරියව්ව සමතුලිතාවේ දීලා ඒ tempatකම අත්දකපු කෙනා යම් ක්‍රියාවක් කරන ගමන් සක්මන් කරන ගමනුත් ඒ වගේම විවේකයක් අත්දකින්න පුළුවන් නම් ඒ කාර්යයට වැඩි බොහොම ක්‍රියාකාරී බොහොම ජවාදිකයි. මොකද අර ක්‍රියා නොකරන ගමන් ගන්න එක යම් පොඩි ක්‍රියාවක් කරන ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩවලදී වගකීමක් ඇතුව মালටි ටාස්කින් තියෙන ගමන් තමන්ට පුළුවන් නම් බලන්න මේ වෙලාවේ මගේ හිත ඇවිස්සලාද තියෙන්නේ නැද්ද කියලා ඉතාමත්ම පුදුම හිතේ හිත ඇවිස්සලා නැහැ. අපි බරපතල වැඩ කරනවා. කොච්චර හරි ගහ බැන ගන්නවා. හිතේ ඇවිස්සලා නැහැ. මොන්නම තාලකින්වත් විශ්වාස කරන්න බෑ සරුවඥාන්සේ දේශනා කරනවා ගැඹුරු මහ මුහුදේ උඩ දිය රැල්ල හුලඟට හෙල්ලෙනවා යටම දිය රැද්ද දිය රැල්ල තිමිංගල පිංගල ආදී මහා මත්යන්ට හෙල්ලෙනවා මැද දිය කවදාවත් හෙල්ලෙන්නේ නැහැ ඉතින් මැද දිය ගැන කතා කරනවා නම් රහත් කියනවා උඩයි යටයි කතා කරන එකට මොඩේයි කියනවා පුතඥයයි කියනවා ඉතින් කවදා හරි ඔය කැළඹෙන එක විනිවිදලා මේ යට තියෙන විවේකේ දිහා බලන්න පුරුදු වුණොත් අපේ හිතේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ විවේක නැති. හැම හැම චිත්තක්ෂණෙම ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවා. ඒක මුළු ගැන්නුනාට පස්සේ ඉතින් අපි කියනවා අම්මා මලා මට ඉතිකැක්කම හැදුනා heart attack ආවා pressure එක නැංගා ඒ ඔක්කොම අර දෙකොනේවා. ඒව සමාදම් වෙන්න පුළුවන් ඒව හොම වෙලාවෙම තියෙනවා. බුදුහාම කියනවා ඕක කතා කරලා වැඩක් නැහැ. උඹ අර මැද වතුරේ සීතල ගතිය නිශ්චල ගතිය පොඩ්ඩක් කතා කරවා. ලද්දා පටන් තියෙන අයිතිවාසිකමක් තියෙන්නේ. අපි මාතෘකාවට ගන්නෙ මොකද්ද කියන එකෙන් අපි කවුද කියලා තේරෙනවා. ඒ නිසා මේ හිතේ තියෙන නිශ්චලකම අම්මා මැරුණට තාත්තා මැරුණට ගෙට ගිනි ගත්තට බබා නැතුණාට නැති වෙන්නේ නැහැ. එහෙම නැති වුණා නම් පටාචාරව හෙළුවෙන් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ බුදුහාමුදුරු කිව්වේ නංගි සීලෝපං කිව්වේ එලෙව්වා. රිදි තිබුණේ නැහැ. පිස්සු. අම්මා මැරිලා. තාත්තා මැරිලා, සහෝදරයා මැරිලා, මිනිහා මැරිලා, දරුවෝ දෙන්නත් මැරිලා. ඉතින් මේ මනුස්සයාට බුදුහාමර කියන ඔබ ඔය ඒ වගේ වෙච්ච අම්මන්ඩි කෙනෙකුට අත දෙක කළා නංගි සීයලෝපන් කියන්න බුදුහාමර කොච්චර මනුස්ස මනස ගැන හැඟීමක් තියෙනවා. අපිට නම් කියන්න ලැජ්ජයිනේ. ගෑණියෝ ගිහිල්ලා රෙද්දක් අතන රරින් ගියා මං හිටියන්නේ ඉතන. එහෙනම් දැන් වාඩි වෙන්න වාඩි වෙන්න පන්සිල් සමාදන්කට নমස්කාරය කියන්න කියයි. ඔය බයිලා මොකක්වත් හරියන්නේ නැහනේ මේ මනුස්සයාට. නංගි සීයලෝපන් කෝ එලෙව්වා. ඉවරයි. අඟුලිමාලේ පිටිපස්සෙන් ආවේ කඩුව නැතො කන්‍යා මරඤ්ඤා කියලාන. මැෂින මන් නතරුන බන් නතරයන් කිව්වා. ඉවරයි. ඌ බැච් ස්ටොප් කරපු එකානේ බ්‍රයිට් කේස් එක. ඌට ඔය අනම්මනම් බයිලා කිය කියන්නේ මේ කඩු බිම තිබ්බා වැඳපන් තුන් නමස්කාරය කිව්වන් තුන් සැරයක් මම මේ පන්සිල් දෙන්න හදන ඊට පස්සේ කමට හන් දෙන්න කිව්වනම් අපි විශ්වාස කරන්නේ මනුස්සාත්ත්ව භාවය කියන කොච්චර වටින දෙයක්ද කියලා. අපි කොයි වෙලාවෙ සමාදන් වෙන්නේ අර උඩ වතුරයි යට වතුරයි විතරයි. ඒක නිතරම කැළඹිලා. ඒක නතර කරන්න බෑ. රහත් තුනත් ඒක එහෙමයි. හැබැයි රහතන් වහන්සේ වගෙන කතා කරන්නේ අර මැද තියෙන නිශ්චල වතුර ගැන කතා කරනවා. ඒතරේ කට්ටියගෙන ඔව් ඔව් ඒගොල්ලන් රහත් නේ ඉතින් අපිට එහෙම අපි නිතරම කතා කරන්න ඕන උඩ වතුරයි යට වතුරයි කියලා. ඉතින් පත්‍ර ලියනවා, රේඩියෝ අහනවා, ඉතින් নানা ආකාර දේවල්. නමුත් ඒ ඔක්කොටම තියෙන සමාන මනුස්ස හිතක්. Taman කතා කරන දේ, Taman මානසිකාර යොදවන දේ, Taman අගය කරන දේ, Taman ප්‍රමුඛතාවයේ දෙන දේ අනුව Taman කවුද කියලා තේරෙනවා. ඒ නිසා ඕනේ කෙනෙක් විශේෂයෙන් භාවනා කරපු කෙනෙක් බලන්න Taman භාවනා කරපුකේ වටිනාකම තේරෙන්නේ තක්කු මුක්කක් ආපු වෙලාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්සිලා සතිය පිටු මිනිහා නිවන් දකින්නේ අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවට කියලා. යාට තේරෙන ලෙඩ ආවට මේ හිතේ කලබිල්ලක් නැහැ. ඉතින් අසල්වැසියෝ ඇවිල්ලා මූණ අට කරන අයියෝ අනේ කියලා ඉතින් කියනවා. ඒගොල්ලෝ මේ ලොකු හේවයක් කරන්න කියලා නද්දකින් ඔබ තන්නේන ධර්මයට හොඳයි කවුරුවක්වත් ඒ වෙලාවේ. ඒතු ලෙඩාට ලෙඩා විවේකී ඉන්න පුළුවන්. ඔය නිසර්ගදත්ත මහරජ කියන මේ මිනිසයා එයා මේ බීඩි මුදලාලි කෙනෙක්. එයා වීදියකදී දුප්පත් මිනිසෙක් වෙන්න ඇති කලන්තය හැදලා වැටලා තියෙනවා. ඉන්දියාවේ කලන්තය ඇදලා වැටෙනකොට මුඛාවක් නැද්ද උඩින් ත්‍රී වීලර් එකක් යන එක තමයි කරන්නේ. කෝච්චි පාරකේ මිනිහෙක් අහුණාට ඒක නැතර කරන්නේ කෝච්චි ඒක උඩින් කෝච්චි 10ක් යන ගමන් මිනිහ අයින් කරන්නේ නැහැ. බල්ලෝ මැරිලා හම්පඩක්කම වෙනකන් උඩින් වාහන ගිහිලා තියෙනවා අයින් කරන කවුරුත් නැහැ. ඉතින් මේ මනුස්සයා බලාගෙනකොට මිනිස්සු වෙනවලු වතුර පොවන්න හදනවලු මෙයාට පේනවලු Tamange මූණ මේ මිනිසුන්ගේ මූණ හරහා. Tamanට උපස්ථාන කරන මිනිස්සු එබිලා බලන එක හරහා. ඉතින් ඉස්සලා ඉස්සලා එන මිනිස්සුගේ බලාපොරොත්තුවක් තිබ්බලු. ටික වෙලාවක් කරනකොට මේ මිනිස්සු බලාත්තු අතරලා යනවලු. දැන් Tamanටත් තේරෙනවා මේ ප්‍රාණය නිරුද්ධ වෙනවා. හැබැයි හොඳට බලන් හිටියලු මේ මිනිස්සු ඊට පස්සේ දැන් ඉති වැඩක් නැහැ මිනිහා මලා කියලා මිනිස්සු ගියාලු යනට යට තනවල මැරිලා නැහැ. මම මැරිලා නැහැ. එතින්දී අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 25ක් ජීවත් වුණා. ඒට ඥානී කියන නම කිව්වේ ළඟට එන මිනිස්සුන්ට කියන ඔබ සමාදන් වෙලා ඉන්නේ මොකද්ද කියලා බලපන්. කැළඹිල්ල සමාදන් වුණා නම් කැළඹිලා. ඔය කොච්චර මැරෙන්න ගියත් කැළඹෙන්න ගියත් අර නිශ්චල භාවයේ හේමම තියෙනවා. ඒක කවදාකවත් මොකක්වත් වෙන්නේ නැහැ. අන්න එතෙන්ද පොඩ්ඩකට හරි ගිහිල්ලා ආයතියක් හොල්ලලා බලලා ඊටත් එකට ගිහිල්ලා ආයතිය හුඟක් හොල්ලලා බලලා ඒකත් එක්ක බලනකොට චිත්‍රයේ සහ කැන්වස් එක දෙකම බලන්න ඉගෙන ගන්න. ওই චිත්‍ර මොන જાතුණත් තෙල්සයන් උනත් දියසයන් උනත් කැන්වස් එක පෙන්වන්න නැති වෙන්නයි චිත්‍රය අඳින්නේ. බුදුහාම කියනවා චිත්‍ර බලන්න බෑ කැන්වස් එක බලපන්. ඒක හැමදාම මනුස්සයිට තියෙනවා. ඒක කාටවත් කඩන්න බෑ. ඉතින් අපිට කොච්චර කිව්වත් අපි අහන්නේ නැහැ. අපිට ගන්න නැහැ මම මේ වෙලාවේ අම්මා මැරුණොත් අඬන්නම ඕනේ. අඬුවේ නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සු බයිනෝ. ඉතින් බුදු අම්මේ කිය කිය ඉතින් අඬනවා. ඒ කොළඹ පැත්තේ මිනිස්සු ඉංග්‍රීසියෙන් අඬන්නේ. ඉතින් මැරිච්ච ලොකට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඉතින් බලන්න ගිය මිනිස්සු ඒගොල්ලෝ ඉංග්‍රීසියෙම තේරෙනවන ලොක නැගිටි ඒගොල්ලෝ දරුවෝ මෙච්චරම ආදරෙයි කියලා දැනගත්තේ එදාලු. ඉන්නකන් ලොක්කට සත්ත පහකට සලකන්නේ. මැරුණාට පස්සේ my daddy I feel so sorry කියක අනනොද මැරිච්ච ලොකට තේරෙනවනම් මගේ දරුවෝ මෙච්චර ආදරෙන් කියලා මිනිය නැගිටිලු. ආනි වගේ කරුණා කරලා බුද්ධෝත්පාද කාලයේ සීපත් කරන්නේ manussත් භාවයේ සිහිපත් කරන්න චන සම්පත්‍ය සිහිපත් කරන්න මේ ධර්ම තත් ධර්මයේ සිහිපත් කරන්න සත්පුරුෂ සංසේවනයේ සිහිපත් කරන්න මට ඕන නම් පැවිදි වෙන්න පුළුවන් සිහිපත් කරන්න මේ කතා කරන මේ කනපින්දන් මොන වටිනකමක් ඇති දෙයක් ඒ නිසා විවේකේ බලන්න පුරුදු වෙච්ච මනුස්සයට අහන්න පුළුවන් කොයි කරදරෙන්ද මගේ විවේකේ කඩන්න පුළුවන් කියලා කඩන්න බෑ ඒක දන්නේ නැති මනුස්සයා කියනවා විවේක දෙන්නම දෙන්නේ නැහැ මේ මధుරව වහනවා, කහිනවා, සිරිසිරි බෑග් හොල්ලනවා, දොරවල් වහනවා, භාවනා කරන්නම බෑ කියලා කරදර කරනවා. ඉතින් එහෙම කරන එක නාතෙන්ට ගෙනියන එක තමයි ওই සද්ධර්මයෙන් කෙරෙන්නේ. ඉතින් ඒක පුංචි ඉඟියක් මේ. විඳගත්තකම විවේක වෙනවා. හිතා ගන්න බැරි තරම් ඉක්මනට. ඒකයි ඒකේ ප්‍රශ්නේ. ඊට සක්මනේජිත් මේ විවේකයේ දිහා බලන සුළු භාවනා කරොත් හුදකලාව බලන සුළු භාවනා කරොත් වැඩි වෙලා ඔය වම දකුණ බල බල ඉන්න දෙයක් නැහැ හොඳට තේරෙනවා ඊට පස්සේ දත් මදිනකොට පොඩ්ඩක් බලන්න මූණ හොදනකොට පොඩ්ඩක් බලන්න වැසිකිලි වැයඩ් විලා ඉන්නකොට පොඩ්ඩක් බලන්න චූ කරනකොට කක්ක කරනකොට බලන්න මම hina වෙලා කියන්නේ ඉතින් මට බයිනෝ කට්ටිය ගඳ කිරියට කියලා මලක් පූජා කරත් වැසිකිලි කියලා මල පහ කරත් එකම පින එකම පින හැබැයි මල් જાති දෙකක් අතන මල පූජා කරන්නේ බුදුහාමුදුරන්ට වැඳ ගඳ කිලියේ මෙතන මල පහ කරන්නේ වැසි කිලියේ මේ ආසන්න වෙච්ච දේ තමයි මල කියන්නේ ඉවරලා හැලෙන්න හැදෙන දෙයට මල කියනවා ඉතින් අපි මේ බුදුන් වඳින්න කියලා දඹදිව ගිහිල්ලා මේ වැසි කිලිය කරන්න පුළුවන් දෙයි යෝග කිව්වහම සම්ප්‍රදාන කුල බෞද්ධයෝ මොකට බනිනවා පුදුමාකාර විදිහට මේ ගඳ කිලිය වැසි කිලිය සමාන කරන්න හදනවා කියලා අර පූජා කරන මලයි මේ පූජා කරන මලයි සමාන කරන්න හදනවා. නමුත් සතිය නම් ප්‍රධාන ධර්මයේ. ඕකට මේ තැන් තැන් වල ඇවිදින්න ඕන කමක් නැහැ. ඉරියව්ව වෙනසකුත් නැහැ. දවස වෙනසකුත් නැහැ. හැම වෙලාවෙම තියෙනක අඳුනා ගන්නකම් අඳුනගෙන ඒක අගය කරනකම් අපිට දහසකුත් එකක් මූල ධර්ම අවශ්‍යයි. ව්‍යාකරණ අවශ්‍යයි. සම් මේ සමීකරණ අවශ්‍යයි. නැවත අඳුරගත්ත පස්සේ තේිනවා මේක කවදාකවත් නැති කරන්න බෑ කියලා. නිසා හැම වෙලාවෙම බලන්න අන්න විවේකයට බර, උදේකලාවට බර, විශ්‍රාමයට බර යාළුවෙක්. එහෙම බර කතාවක්. එහෙම බර තැනක්. එහෙම බර මානසිකාරයක්. එතකොට ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ ඉදිරිපත් කරපු ක්‍රමයට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේ ආනාපානසති භාවනාව කරමි. ආස්වාස ප්‍රස්වාසයේ ගෙවී යාමත් සිදුවේ. ආස්වාද ප්‍රස්වාසයේ ගෙවියාමට ආසන්න කොටස විතක ඊතා සිවුම් වී ගෙවියයි. විතක සිත අන්දමන්ද වූ වාසයේ කිසිම හැඟීමක් නැතුව එක විටම නදනීයයි. කෙසේ ආස්වාසේ ප්‍රස්වාසයේ ගෙවි ගියත් සිත ස්ථානයට සිත යොමු කරගෙන සිටීම කල හැකිය. එසේ සිටියේදී සිත කුමන සිතුවිල්ලකට අරමුණකට ගියාද නොදැනේ. එහෙත් එසේ සිදුව සිදුවත්ම වරහන් ඇතුළ සිතේ ශක්තියක්ද නොදැනී ඇඟ ඉදිරියට ගැස්සෙන්නක්සේ දැනී සිත ආපසු තිස්තැන්ට යොමු වේ. එතෙන් සිට පාවෙන්නක් වැනි සැහැල්ලු සිතකින් සිටියේදී නැවත පෙර පරිදිම සිදුවේ. පැයක් තුල කිහිප විටක් මෙසේ සිදුවීම අත්විඳිමි. ස්වාමින්වහන්සේ උදේ කාලයේ පරයන්කේ අවස්ථා කීපෙදීම මේ අත්දැකීම ලැබීමි. කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. මේකට පොඩි නිදර්ශනයක් නැත්තම් පොඩි උද්ෘතයක් සර්වඥ දේශනාවේ තියෙනවා ආනජ සප්පයි සූත්‍රයේ ඒකෙදී සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා ඉන්ජන කම්පන ස්පන්දන ප්‍රපංචන තේරම කෙලස් දැඟලුවා නම් නලියවුවා නම් කතා කරා නම් හිතුවා නම් තේරම කෙලස් මොනවාරි කම්පන චංචල තියෙන ඔක්කොම කෙලස් නික්ලේශ වෙනවා කියලා කියන්නේ කම්පන චංචල පුළුවන් තරම් අඩු වෙන එක කියන එකයි ආනෙන්ජ කියන වචනේ දීලා තරුවචන්සේ සූත්‍රය දේශනා කළා තියෙනවා ඒකත් මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ ඒකෙදි පෙනෙනවා බුදුහාමුදුර අපට මේ කම්පන චංචල තැන ඉඳලා අර නිශ්චල තැනට ගෙනියනවා. ඉන්ජින කම්පන ස්පන්දන ප්‍රපංචන නැති තැනට ගෙනියනවා. ඉතින් ගෙනියනකොට ගමන හරි ශීඝ්‍රයි. හැබැයි අපි පුදුම බයයි. මොකද අපි පුරුදු වෙලා තියෙන මේ කම්පන චංචල වලට. ඉතින් ඒ නිසා කියනවා සද්ධාවක් හිටපන්. සීලයක් තියාගනින් සතියෙන් ඵලයන් කියලා ඉතින් එච්චර වෙලා යන්නේ ඇත්තටම යන්නේ නමුත් අපේ හිත හරි බයයි නොදන්න තැනකට යන්නේ කෝඩු තැනකට යන්නේ ඇඩ්‍රස් නැත් තැනකට යන්නේ කියලා බය වෙනවා ඉතින් ඒ නිසා අපි ටිකක් ගිහලා ආපහු එනවා දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා ඉතින් ඕක තමයි අපේ ජීවිතය කියන්නේ කවදා හරි මේ තීදි කරලා කරලා කරලා දන තැනල නොදන්න තැන දක්වා ඒක අනුපූර්ව ක්‍රමයට ප්‍රතිපදාවක් කරා යන්න ගිය කෙනාට නොදන්න තැනට ගියා කියලා දන්නේ දන්නේ නැති වීමෙන් තමයි මතකයක්වත් නැහැ මොනවා වුණාද දන්නේ ඒක පාරට ගැස්සිලා අවදි වුණාට පස්සේ ਸਰවඥන්සේ සඳහන් කරනවා ගැස්සිලා අවදි වෙන්නේ ආය සංඥාව ලෝකෙට ආපු වෙලාවේ තමන්ට ඒකට සාපේක්ෂව තේරෙනවා මං ඊට ඉස්සෙල්ලා සංඥාවක ඉඳලා නැහැ කියලා නිසා සංඥාවක නැති බව තේරෙන්නේ සාපේක්ෂ සංඥාවකින්. ඒ සංඥාව එනකොටම ගැස්සෙනවා. සද්දයක් වේදනාවක් හිතවිලක් වෙනවා. ඊට පස්සේ දැන් ආයෙසරයක් කොට හැල හැපිලි නිසා එක්කෝ ඒ ඇහිච්ච සද්දේ නැත්තම් ඒ අතරමැදට නැති වෙච්ච ආනපානෙ මතුවෙනවා. ඉතින් මෙයා හරියට කමඨාන සූද්ධ කරගෙන වෙච්ච ගන්නඩු කියන්නේ බෑ. දැන් ආයෙ එක්කෝ ආපු සංඥාවෙන් නැත්තම් ආනපානෙන් ආධුනිකෙක් වගේ කරන්න තප්පර ගාණෙන් ආයෙත් යනවා නොදන්න තැන. ආයෙ ගැසිලා දෙනකොට තේනවා මේ නොදන්න තන බව දන්නේ ඒ ආපු සංඥාවෙන් තමයි ගැසිල්ලෙන් තමයි. එතකොට මේ නොදැනීම දැනගන්න බෑ දැනීමක් නැතුව දැනීම දැනගන්න බෑ නොදැනීමක් නැතුව. ඒ නිසා මේ දැනීමට නොදැනීම සාපේක්ෂ බව සංඥාවක් සහිත දැන සංඥාවක් නැති බවට සාපේක්ෂ බව මතකයක් ඇති බවට මතකයක් නැති බවට සාපේක්ෂ බව දිහා තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයාට ගිය අවුරුදු 115 ලොකුම විද්‍යාඥයා විදිහට තෑගි දුන්නේ. ওই සරුවචනංශ මේක දේශනා කරා අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බුදුරජාණන්සේට Nobel Prize හම්බුන්නේ නැහැ. බුදුරජාණන්සේට කවුරුවක්වත් සම්මාන දෙන්න හිතුවේ නැහැ. නමුත් ආනන්ද සප්පයි සූත්‍රයේ තියෙන මේ ගැස්සෙනකොට අපිට තේරෙයි කලින් ඉඳලා තියෙන්නේ සංඥා නැති, රූප නැති, වේදනා නැති තැනක සංස්කාරات නැහැ. නැලිත් නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් අපිට මෙහෙම තේරෙනවා නම් හිත සැක නැත්තම් ඔහොම යන්නේ කියන අනිවාර්යයෙන්ම ගිනිනොයි කියලා. සැක නම් ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා එය සාන්තේ ප්‍රණීතේ එන උපේක්ෂාව අර නොදන්න තැන දන්න තැනට ආපු ගම මන්ත්‍රය ජප කරන්න කියනවා ආයසරයක් මගේ හිත නොදන්න තැනට යන්න හැබැයි බය තැක නැතුව චකිත නැතුව එහෙම නැත්නම් અભීතව එහෙම නැත්නම් බලාපොරොත්තු ඇතුව ඉතින් අපි හිතනද ඒක මට හිතන්න කියලා ඉල්ලීමක් විතර කරන්න තියෙන්නේ. ඒ නොදන්න තැනට අවදි වුණයි කියලා. මම දැන් ඉන්නේ නොදන්න තැන කියලා ඕකට තමයි නිවන කියන්නේ. අපි දැන් නොදන්න තැන ඉන්නව දන්නේ අපි ඒකට බය වෙලා චකිත වෙලා ප්‍රසවාසී වරචිකම් අනිවාර්යයෙන්ම නොදන්න තැනකට කියලානේ ආස්වාසේ පටන් ගන්න. ඉතින් ඒක ඒක පන්නන එකනේ තෘෂ්ණාවෙන් කරන්නේ. දැන් කියනවා ඔබ දන්න තැනින් පටන් ගන්න ඔක ගෙවෙන්න දරපන්. ගෙවිලා ගිහිලා මල පණින තැන, ඉර පණින තැන, දැනීම කියන එක නැති වෙන තැනදී සතිය දෙගුණ කරන්න කියනවා. ඩබල් ඩෝස් දාලා බලාගෙන ඉන්න කැමරා එකක් දාගෙන කොතනදීද ඉවර වෙන්නේ. අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා ගාන්ටාරයකට ගහලා සද්ද ඇහිම ඉවර වෙන තැනට යනකම්ම සතිය පුරුදු කරා. ඉවර වෙන තැනදී බලන්න දැන් ඇත්තට සද්ද නැති වුණාද කන වෙන පැත්තකට ගියාද මොනවද උනේ කියලා දවසින් දවස ශිල්පේ ඉගෙන ගන්න. මේකට කියන්නේ කායානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිසග්ගානුපස්සන. ආරම්භේ නෙවෙයි තියෙන කතාව. අපි බබා හම්බ වෙනකොටනේ අපි පාටි දාන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ බබා මැරෙන වෙලාවේ. අර සන්නාලිගේ සින්දුවේ රමිතනාත් ආගොර කියන්නේ මේ ඉර නැගගෙන එන වෙලාව ලස්සන වෙලාවේ සන්නාලිය කාටද මේ රෙදි කියන්නේ මේ ඊයේ ඉපදුණු කුළුඳුල් දුවටයි ලස්සන සලුව කියන්නේ. ඊට පස්සේ ආනවා රාණගිරා තතු සේමරු විඤ්ඤුත් ලස්සන සලුව කියන්නේ ඒ කුරුඳුල් දුව දීගෙක දෙන්නයි කියනවා. ඉතින් හැන්දෑ යාමේ කනකොක් පාටින් කාටද මේ සලුවනේ? අනේ ඒ දුව මැරිලා මිනිය වහණ්ඩයි. ඉතින් අපිට වෙන උප්පත්තියයි මගුලයි හරි මංගලයි. අනේ මිනිය වහණ්ඩනට හැන්දෑ ආසේ කනකොක් පාටින් තමයි සලුව වියන්නේ. එකම සන්නාලි එකම රෙද්දෙන් වියන්නේ එකම නූලෙන්. ඉතින් මේ හුනියම තියෙන තාක්කල් අපිට නිවන් දකින්න බෑ. සිද්ධිය හමාර වෙන තැන තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා නිරෝධ සත්‍ය කියන්නේ ඕන ඕකට. අන්නේ නිරුද්දේ පුහුණු නැති මනසට පේන්නේ නැහැ. හැබැයි ඒක පන්නලා ගිහිල්ලා ආයේ සද්දයක් එනකොට ගැසිලා ඇහෙනවා. එතකොට දැනගන්න ඕනේ මේටි ඉස්සෙල්ලා මං ඉඳලා තියෙන්නේ මතකේ නැති වුණාට අරමුණක් නැති වුණාට විඤ්ඤා වේදනාවක් නැති වුණාට සංඥා නැති වුණාට සංස්කාර නැති වුණාට මට නිවන් දකින්න පුළුවන් බව පෙන්වන තැනක. එතනයි මධ්‍යම ප්‍රතිපදාව. පුළුවන් ද මට ඒකට අවදි වෙන්නේ? පුළුවන් ද මට මේකට සාදර වෙන්න. පුළුවන් ද මට මේක ලෑස්ති වෙලා යන්න. ආන ගිය දවසේ තේරෙන පටන් ගන්නවා මේක අම්මා අප්පා කියලා දීප එකක් නෙවෙයි. විශේෂක උගන්වන දෙයක් නෙවෙයි. භෞතික ඥානවල තියෙන එකක් නෙවෙයි. හැබැයි භෞතික ඥානවලට සාපේක්ෂව මේක කියන්න පුළුවන්. ආහනේ සාපේක්ෂතාවයේ තේරුණාට පස්සේ අරමුණක් තිබුණත් අරමුණක් නැතත් ඇදන්න මේ හිතේ විකෘති එකක් විතරයි. දෙකම හිතේ විකෘති එකක් විතරයි කියලා ඒ අරමුණ සහ හිත අතර තියෙන මේ අනියන් ප්‍රේම සම්බන්ධතාවය කඩලා යනවා. ඒකට හිත නිදහස් වෙන්න ඉඩක් එනවා. ඒ නිසා මේ වගේ තැම්පත් වෙන්න අරින්න ආයෙ කැඩෙන්න අරින්න ඒක කරන දේවල් නෙවෙයි. ආයෙ තැම්පත් වෙන්න අරින්න ආයෙ කැඩෙන්න අරින්න ආයෙ තැම්පත් වෙන ලක්ෂ වාරයක් වෙනකොට තේරෙන්න පටන් අරගනි මේ දෙක මට මගේ න්‍යාය පත්‍රයෙන් වැඩ කරන්නේ. හැබැයි මට හොඳට බලන්න ඉන්න පුළුවන් සැලෙන්න එපා. නොදැනීම ගැන කනගාටු වෙන්නත් එපා ප්‍රශ්න සන්තෝෂ වෙන්නත් එපා. අපව දැනුණා කියලා සන්තෝෂ වෙන්නත් එපා කනගාටු මේ දෙකම මගේ වේදිකාවේ වෙන කෙනෙක් රඟපාන නාටකමක්. මම නිකන් කුලියට වේදිකාව දීපු විනය විතරයි. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක බුද්ධ ආගම කියලා මං හිතන්නේ අහුගදෙන පිළිගන්නේ කියලා. මේකයි මේ බුදුහාමරෝ කියන්න හදන පණිවිඩය කියලා. මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන එකයි කියන එක නම් පිළිගන්නවා. මේ දැනීම නොදැනීම දෙකටම සමහිත යසායස දෙකටම සමහිත සැප දුක දෙකටම සමහිත කිව්වහම අපිට ජීවත් වෙන්න කිසි උද්‍යෝගයක් නැතුව යනවා. මේ මේ තෙන්ට ගියාට පස්සේ තමයි මේ න්‍යාය දාන්න ඕනේ. එතකොට ඇතිවීම නැතිවීම දෙක තියෙනවා. දෙකම දිහා බලාගෙන ඉන්න හුදු ධර්මතා. හුදු හේතුඵල ධර්ම කියන්නේ මං කරන්න ඕන එකම දේ තමයි මේකට පශ්චාත්තාප වීම කනගාටු වීම මනාපමන අප නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක හිතලා කරන්න බෑ එකම ක්‍රමයයි තියෙන ලක්ෂ කෝටි වාරයක් මේක වෙන්න දෙන්න. දැන් මේකේ කියලා තියෙනවා එක පරියන්කේ 7-8 සැරේ 4-5 සැරයක් උණයි කියලා. මේක 7-8 සැරේ වෙන්න අරින්න 10-15 සැරේ වෙන්න අරින්න අන්තිමට මේක සක්මනීතිත් වෙන්න අරින්න එදින්දා ජීවිතෙත් වෙන්න අරින්න එතකොට පෙනෙයි. ඉරියව්වේ බන්ධනයක් මේකට නැහැ. කොයි ඉරියව්වෙත් ගන්න පුළුවන් කියලා. ගරු ස්වාමීන් මාහට සක්මන් භාවනාවේදී සිත සක්මන කෙරෙහි හොඳින්ම සීමා සීමාහිත වේ. සමාහිත වේ. නමුත් පරයන්ක භාවනාවේදී බෙල්ලේ අපහසුතාවයක් පරාංගතල දැඩි ගතියක් දැනීම නිසා හිත එයට යොමු වේ. සමාහිත නොවේ. මෙම தත්වයෙන් මිදිය හැක්කේ කෙසේද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සුවපත් වේවා. සමාහිත ගතිය තියාගන්න එපා ඉස්සරහින්. සමාහිත බව තියෙනවා සමාහිත බව නැහැ කියන දැනුම විතරයි අපට ඕනේ. මේ මේ தත්ත්වවලදී සමාහිතයි මේ මේ தත්ත්වවලදී සමාහිත නැහැ කියලා දන්නවනේ ඒකට අපි සතිය කියලා කියන්නේ. නිසා සමාහිතකම නෙවෙයි ඉස්සලා තියන අපි මනින්නේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ බව පිළිබඳ දැනුම ඒ දැනුම බුදුහාමුදුර වගේ කියනවා මේ ප්‍රශ්නට උත්තර දෙනවායි ඒ දැනුම පාවා දෙන්න එපා දැනුම ලැබිච්ච එක ලොකු දෙයක් කියලා හිතාගෙන මේ සමාහිත අසමාහිත භාව වේවා මනාපමනාප වේවා සැප දුක වේවා කොයි දෙෙත් හරහා මේ දැනුම විහිදෙන විදිහට කටයුතු කරන්න කියලා කියනවා. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ සීලෙහි පිහිටා සිහියෙන් යුතුව භාවනා කිරීමෙන් ගැඹුරු සමාධිය තුලින් බාහිරය සහ අභ්‍යන්තරය ඊතා සියුම් ලෙස දකිමි. ඒ අනුව ලොව පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකිමි. දැනගනිමි. එම ක්‍රියාත්මක වීම අවබෝධයක් දැනේ. එසේ නිතර නිතර භාවනාවේ යෙදෙන විට මේ සාමාන්‍ය ජීවිතයේ පුරුද්දක් ලෙස දැනේ. සිදුවේ. යහපත් කටයුත්තක යෙදෙන විට નિરાයාසයෙන්ම සිත පරයන්ක භාවනාවකට යාමට තරම් උනන්දු වේ. මෙම උත්තරීතර ධර්මතාවයට ගෞරව කොට සුළු වේලාවක් හෝ සමාධි භාවනාවක යෙදී යුතුයද? එසේ නැතුව එය මගහැර තමන් කරන ක්‍රියාව සම්පූර්ණ කරනවාද? කරන වැඩේ දිගටම කරගෙන යනවාද? මගහැර යාම සමාධියට කරන අගෞරවයක්ද? ඉතින් මේකට සාමාන්‍යයෙන් පාලිය සඳහන් කරන්නේ සතතාභ්‍යාසය කියලා. ඒ කියන්නේ අපි මේ කාලසටහන ගත්තොත් එහෙම එදිනදා ජීවිතේ වැඩවලට වැඩිය අපි යම් වැඩ දම් බය ප්‍රමාණය සක්මන්ට දාලා තිනවා යම් බය ප්‍රමාණය පරියන්කට දාලා තියෙන නිසා දවසේ රසාව කරන පැය 8ක් යදෙනවා වගේ මේ සක්මන පරියන්කේ දානවා ඒක සාමාන්‍ය කාලසටහනට වැඩිය වෙනස් ඊට පස්සේ අපි උප්පරීම උත්සාහය ගන්න මේක අඛණ්ඩව කරන්න නිතිපතා කරන්න ඉතින් ඒකත් එතකොට බලනකොට එදිනදා ජීවිතෙන් පැන යamak තමයි නමුත් අන්තිමට අපි පුරුදු කරගත්තොත් මේ වගේ ආධ්‍යාත්මික පිටකොන්දක් චාරිත්‍රයක් ඒ කියන්නේ නිතිපතා භාවනා කිරීම ඒක නිසා එදිනදා වැඩ කරනකොට සතිය පිහිටනවා හිත සලබල වෙන්නේ අර නිශ්චල බව දැනන හොඳයි ඊට පස්සේ බහන්නේ ඒක පරිේශනාකාරයක වගේ අවශ්‍ය සියලු පහසුකම් දීලා කය තැම්පත් කරලා පරියන්කයක ඉඳගෙන ඒක ඊට වැඩි ගුණාත්මක ඊට වැඩි ගැඹුරින් ගන්න පුළුවන් කියලා ඊට පස්සේ පරිය සක්මනක ඉඳගෙන පරියංක තරම් නැති වුණාට ඉදින්දා ජීවිතේ වැඩි ගත කරනකොට Taman තේරෙනවා Taman ධර්මයට කාලයක් ගත කරනවා කිය. සුද්ධ ධර්මයට කාලයක් ගත කරනවා කියලා ඒක පූජාවක්. ඒක මේ ලෝකේ පාවා දීමක් නැත්නම් ලෝකේ දන් දීමක් ඒ නිසා නියත අභ්‍යාසයකට බහින්න. සාමාන්‍ය පුදුනිතා ජීවිතයේ තියෙන එක වාසියට අරගෙන නিত্য අභ්‍යාසයට සතත අභ්‍යාසයට බැසට පස්සේ ඒක Tamanට මේ ගමනට හැරමිටියක් වගේ උදව් වෙනවා. ඒක නිකම් බොළඳ වැඩක් වගේ පේන්නේ. ඒ නිකන් කටපාඩම් කරන්න ගිහලා චක්‍රේ කටපාඩම් කරනවා වගේ. නමුත් ඒක බුදුචාන් වහන්සේ අනුමත කරලා තියෙනවා. පරියංක සක්මන සඳහා ඒකාන්තයෙන් තමගේ දිනචරියාවේ සෑහෙන වෙලාවක් නිතිපතා දෙන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරය. ගරු ස්වාමින් වහන්සේ අපගේ ගෘහ ජීවිතයේදී මෙම මෙම සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව පමණක් යොදා ගැනීම ප්‍රමාණවත් වේද යන්න පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආරම්භයේදී ප්‍රමාණවත් වෙනවා. පස්සේ සල්යන් සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණිය ආශ්‍රයයි. ප්‍රතිරූපදේශ වාසී අවශ්‍යයි. මේක කරගෙන යනකොට ඒව එතකොට පෙළ ගැහිලා එනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් සක්මන් භාවනාවේදී මම පාදයේ එසවීම ඉදිරියට යැවීම බිම තැබීම මෙනෙහි කරමින් භාවනා කෙලෙමි. මෙසේ කරගෙන යාමේදී පාදයේ විලුඹ පොළොව මත ගැටෙන අවස්ථා ප්‍රකටව දැනෙන්නට විය. විලුඹ මෙසේ පොළව හා ගැටෙන අවස්ථාවේදී මාගේ ශරීරයේ උරහිස දෙපස හා හිසේ කම්පන වරහ දෙදරන ස්වභාවයක් දැනුනි. විශේෂයෙන් කන් තුලට වතුර ගෙවිට ඇවිදීමේදී ඇතිවන දෙදරීම වැනි තත්ත්වයක් කන් තුලින් දැනුනි. මේ සියල්ල මා සිහියෙන්ම නිරීක්ෂණය කළෙමි. දත්ඇඳි දෙකද එකිනෙකට ගැටෙන ස්වභාවයද දැනුනි. මම නැවත පාදයේ එසවීම යැවීම පැබීම මෙනෙහි කළෙමි. ඒත් විටින් විට ඉහත තත්ත්වයේ નિરાයාසයෙන් දැනෙන්නට විය. ශබ්ද රූප නිසා සිත විතර නොගියේය. පින්වත් ස්වාමින් වහන්සේ මා කරේ අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් ලබා දෙනසේක්වා ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මට මෙන්න මෙහෙම පොදු ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ සක්මන කරනකොට ශරීරයේ විවිධ දේවල් එහෙම නැත්නම් ශබ්ද රූප වගේ පේන්න පුළුවන්. ඒ පේන දේවල් Tamanට සැකයක් ඇති නොකර මේ විකෘතියක් නෙවෙයි මේ ඇත්ත ප්‍රകൃතියමයි පේන්නේ කියන සැකේ ගතිය තියෙනවා මොනම බාධාවක්වත් කරන්න බෑ එහෙම යන්න දෙන්න. සැක නම් විතරක් পায় බලන්න. වම දකුණ බලන්න. ඒ බලන්නේ අර සැකේ දුරු කරගන්න. එහෙම නැත්නම් මේ මනස විකෘත් විකාශ වෙන්න පටන් ගන්නනේ. මනස විවිධාංගීකරණය වෙනකොට සේරට පිට දෙන්නේ. ඒකයි මේකට ආර්ය පරිශ්‍රණය කරන්නේ. ඒ මේක භාවනාවක්ද මේ මොකද්ද මේ විකාර කියලා සැකයක් එනවනම් සැකේ දුරු කර ගැනීම සඳහායි හැරමිටි අල්ලන්නේ. එහෙම නැත්නම් අර මූල කර්මස්ථානේ අල්ලන්නේ. ඒ නිසා මේ මූල කර්මස්ථානේ අල්ලා ගැනීම භාවනාවේ විවිධාංගිකරණයට බාධාවක් කරගන්න එපා. භාවනා විකසිත වෙන්න හදනවනම් සතිය විවිධාංගීකරණ වෙන්න 100 100ක් වෙන්න දෙන්න හොඳට බලන්න මම නිසකව ඉන්නේ කියලා. අන්න ඒක තමයි සෝවන් වෙනකොට අවික්කප්පසාදේ කියලා. නිත්‍ය සද්ධාාවක් ඇති වෙනවා. මට ඕනකමට වෙන එකක් නෙවෙයි ධර්මතාවයනේ. ඒතර මූල කර්මත්තේ පෙනුනත් නැතත් සැක නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ සැකේ තමයි ලෝකෙට තියෙන ප්‍රධානම හම්බ කරපු දේ කන්න බැරි වෙලා තියෙන හෙන හුරා. එන්නේ ඒක නැති කරන්නයි මූල කර්මත්තානේ පාවිච්චි කරන්නේ. ඒක නිකන් වාංගුවට ගන්න දෙයක්. ඒක මේ සැක දුරු කර ගැනීමට ගන්න දේ. සැකනම් ගේන්න වම දකුණට. සැක නැතු මේ ඔක්කොම පේන්නේ ඇත්තම අස්පනා පිට වෙන දේවල් නම් සතියට කියන්න මේ සියල්ල හරහා විහිදී යන්නේ කියලා. ගරු ස්වාමින්වහන්සේ භාවනා වැට මධ්‍යස්ථානට ආධුනිකමා භාවනා පිළිබඳව ලැබූ අත්දැකීම් මෙසේ විස්තර කරමි. ආනාපාන සති විනාඩි 10ක් වන කාලයකදී සිත තැන්පත් කර ගැනීමට හැකි විය. පළවෙනි දවසේදී කැඩි කැඩි වරහන් ඇතුළේ විසිර යාම හුස්ම ගැන අවධානය යොමු කෙලිමි. නමුත් මේ වෙනකොට සිත සමාධිය දක්වා දියුණු කිරීමට වීරිය පදවාගත් බව හැඟෙනවා. හුස්ම රැල්ල නොදැනී ගිය අවස්ථාවල මා පිළිබඳ හැඟීමක් නැත. මා කොපමණ වේලාවක් සිටියාදයි නොදැනේ. එහෙත් මා සිටින බව දැනුන විට නැවත හුස්ම රැල්ල වෙත සිත යොදෙවෙමි. මාගේ ප්‍රශ්නය මාගේ අවසානයේ දක්වා ආනාපානසති භාවනාව වැඩි වීමට ඉදිරියට ගෙන යාමට උපදෙස් පදමි. තෙරුවන් සරණයි. ඒ නිසා පුළුවන් තරම් අර නොදැනෙන අවස්ථාව වැඩිවීම සඳහා නොදැන්න අවස්ථාවට බය නැතිවීම සඳහා නොදැන්න අවස්ථාවට සැක නොකරන තැන සඳහා නොදැන්න අවස්ථාව තමයි මේ මධ්‍යම ප්‍රතිපදා කියන තැන දක්වා නොදැන්න අවස්ථාව තමයි මගේ හැබෑ නිවහන තැන දක්වා කියන කම යන්න අරින්න භාවනාව. එතකොට තමයි තේරෙයි අපි මේ දන්න දේ කියලා කියන්නේ කෙලස් කියලා තේරෙයි. යමක් දන්නවා නම් දැනෙනවා නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් නම් කරන්න පුළුවන් නම් ඒ සියල්ලම කෙලෙස්. අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයස්මින් අජානන්තං මච්චු දෙයන්ති මාරණ නම කිය හැකි සියල්ලේ මනුෂයා බැඳිලා ඉන්නේ අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේය සංජිනෝ සත්තා මනුෂයා හැම වෙලාවෙම නම් කළ හැකි දෙයත් එකයි ජීවිතයකට ගන්න දන්නේ ඒ හිමයි පදනම් වෙලා තියෙන්නේ ඒකේ ඌ ඉන්න තාක්කල් ඌ මාර රාජ්‍යයේ ඉන්නේ නම් කළ නොහැකි අඳුනාගත නොහැකි අත්විඳිය නොහැකි මතක් කළ නොහැකි දෙයක් තියෙනවා. ඒකට බයක් ඇති කරන එක තමයි මායя කියන්නේ. දැන් මේ භාවනාවේදී යනකොට කියන්න තියෙන්නේ ආයක තමයි බුදු, ඒක තමයි සද්ධර්මයේ පුලුවන් තරංගේ නොදන්න දෙයට ටික ටික හුරු කරන්න. ටික ටික ටික ටික gedara කරගන්න. ටික ටික ටික ටික අම්මා ගොඩක්ක කරගන්න. ඉතින් ඉතින් යනකොට සද්ධාවෙන් යන්නට, සීලෙන් යන්නට, සතියෙන් යන්නට එතකොට තේරෙයි මේක තමයි මේ ශූන්‍යතාවය කියලා කියන්නේ රිත්තතාවය කියලා කියන්නේ තුච්ඡතාවය කියලා කියන්නේ අනාත්මතාවය කියලා කියන්නේ පරතෝ බැල්ම කියලා කියන්නේ ඉතින් ඒකට පාර කැපුණට පස්සේ යාට කියසැකි මෙන්න මේක වැඩි දියුණු කිරීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා ගෞරවනීය ස්වාමින්වහන්සේ නිතර තරහ සිතුවිලි එන කෙනෙකුට ආනාපාන සති භාවනාව සුදුසුදයි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි හිතට එන ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි එන විට හඳුනාගත්තොත් කර්ම රැස් වෙන්නේ නැද්දයි ඒ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න දැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි. මේකේ ප්‍රධාන වශයෙන්ම අර මූලික උපදේශ පන්තියට අහුම්කන් දීලා නැහැ. ඒ ආනාපානයි කියලා කියන හුස්ම නම් හුස්ම ගන්න හැම එකාටම ආනාපාන භාවනාවක් කැපයි. එච්චර. හුස්ම ගන්න නැති එකුට නම් බෑ. මරණයට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා බත් කනවා නම් නිින්ද යනවා නම් ඒ හැම එකම භාවනා කරන්න ඕනේ කියලා. බත් කන්න බැරි නම් නිින්ද යන්නේ නැත්නම් විතරයි අභෞවිය වෙන්නේ. කාපු බත දිරවන්නේ නැත්නම් දවස් 7 වු මැරෙනවා. නිින්ද යන්නේ නැත්නම් දවස් 7 වු මැරෙනවා. උට භාවනා කරන්න බෑ. යම් කිසි කෙනෙකුට බත් කාලා දිරවනවා නම් නිින්ද යනවා නම් එයාට අප්පා බාදයි අප්පා තංකයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ආනාපානෙ පේනවා නම් බත් කෑවනම් ගොන් ගහපම් බඩෝ කියලා භාවනා කරන එකයි තියෙන්නේ. දැන් බලනවා භාවනා නොකරන්න හේතු. ඒක තමයි කියන්නේ අ හේතුව කියලා. මොන තරහා ගියත් ඒක හරි ලස්සන බුදුරජාණන්සේ විස්තර වශයෙන් කියන ආනාපාන සති සූත්‍රයේ ඒ කවුමුදි පොයේ දවසේ හැන්දෑවේ වස්පවර්ණ කරන දවසේ සංඝයා වහන්සේ බලනවා මෙහෙම මුළු කැලේ පුරා සරුවචනසේ ගාව ටිකක් භාවනා කරනවා මහා කාශ්‍යප මහරතනසේ ගා ටිකක් භාවනා කරනවා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන සංසේ අනුරුද්ධ නන්ද රාහුල යන ඔක්කොම දිහා බලනකොට බොහොම ලස්සන ගුරුවරයෙක් එක්ක ඉඳලා භාවනාව යනවා ඉතින් හිතනවා දැන් වස් පවාරණය කරොත් මේගොල්ලෝ චාරිකාවට යනවා කටින පිංකම් වලට යනවා දැන් මේක කැඩෙනවා බුදුරජාණන්සේ ප්‍රකාශ කරන සංඝයාට ඔක්කොටම එnderලා වස් කාලෙක අද සමාත් කරන්නේ අපි දිගටම කරනවා ඉතින් මේක ටිකක් බරපතල ප්‍රකාශයක් ඒතකොට ඒක රටටම බලපානවා ඒකල බුදුරජාණන්සේ බලනකොට එතන ඉන්නවා 40 කර්මස්ථානෙම කරන අය බුද්ධානුස්සති මෙත්තා අසුව මරණානුස්සති දත අසුබ ඔක්කොටම හරියන්න ආනපානෙ කියන කියන්නේ ආනාපාන ගැන ඕකෝකටත් අයිති. ඒසයකට සුදුසුකම් ඕන එකම සුදුසුකම හුස්ම ගන්නවා නම් එච්චරයි සුදුසුකම. බෞද්ධයන්ට විතරයි මේ ප්‍රශ්නේ තියෙන කියලා මතක තියාගන්න. මේ මේ අපේ ඉපදිච්ච જાතිය වැරද්දක්ද මන් දන්නේ. කතෝලිකයට ඔය ප්‍රශ්නේ නැහැ. රාගචරිතයට ආනාපාන කරන්න ඕන නැද්ද? උන් දන්නේ නැහැනේ. උන් දන්නේ ආනාපාන විතර උන් කරනවා. බෞද්ධයන් කියාව කියන මම කේන්දර බල්ල කියන්න බැරිද සෝංශන මම රාග චර්චිත, ද්වේෂ චර්චිත, මෝහ චර්චිත මේකට ගැළපෙන මේ කර්මස්ථානේ ඉතින් මේ අකු කොට ඉඳලා නැව පෙරලන්න කතා කරන වතුරට බහින්නවත් ලෑස්ති නැහැ. ආහනවනේ කොහොමදත් කරන එකනේ. රාග චරිතය තිබ්බත් මෙතෙක් කල් කරලා තියෙනවනේ. කවුරු හරි මේ පොල් ගන්න තියනවා කියලා ආහනපනේ නොකර ඉඳලා තියෙනවා. මේ බබා නාවන්න තියෙනවා. ඒ නිසා මම ආහනපනේ පොඩ්ඩක් පැත්තක දාලා පස්සේ කරන්නම් කියන්නේ නෑ. මේ ප්‍රධාන හේතුව අර මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්නේ නැහැ. මුගේ දරින් ගෙනලා ගාල්ලෙන් ගෙනාවුවා අහන්නේ ඔය. මං අනුහාරයෙන් කියනවා මෙහෙට ආවට පස්සේ පරණ හැව ගලවලා දාලා අඩු ගානේ ඉන්න මේ දවස් හතරට මේ දෙන දේ බාර ගන්න හරි අමාරු. ඒක නෙමෙයි හොඳම ලස්සන ජෝක් එක තමයි. හෙට නෙමෙයි අනිද්දා අහනවා ස්වාමීන් වහන්සේ දවස් හතක් හිටියන ස්වාමීන් දැන්වත් බැරිද කමටහනක් දෙන්න කියලා අහනම යන්න ඉසලා මාට වහ කණ්ඩ හිතෙනවා. අපාට දවස් 10 භාවනා ඉවර කරලා ඒ ඔක්කොමලා ස්තුති කතා කරනකොට කියනවා හරි ඇත්තමයි සවන්ත හරිසෝක් දැන් ඉතින් යන්න ඉස්සලා සවන්ත කමට අහනක් දෙන්න බැරිද කියලා. ඉතින් ඕක මම අර එංගලන්තේ ගිය ඊටවසේ මගේ හිතෙන් කැපකාරයා කතෝලිකෝ කිව්වා සවන්ත සවන්සිරේ දරන්නේ කො කාටත් වෙන දෙයක්. ඒ මහා භාරතයේ තියෙන තියෙන ප්‍රධානම දෙයක් කට්ටිය උදේ ඉඳලා රෑ ඉඳලා එළි වෙනකම්ම මහා භාරතය නාටකම් වඩනවලු. එළි වෙලා ඉවරලා ළඟින් ඉන්න මේ රාම සීතගේ කවුද? ඔන්න ඉතින් එතකොට හිතනවා මේකට ගත්ත වෙලාව ගලක වැපුරුවා. යර මූලික උපදේ ඒක එන්න රිට්‍රීට් කීයක් කරන්න වෙයිද දන්නේ මේ එනකොට දෙන මූලික උපදේශ පන්තිය අහගන්න එවනත ඒක නැවත නැවත අහන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ ඒ තරම් අපේ හිත පිළිලා මොනවත් පිටින් දාන්න බෑ ඒකට. එතන හිත හිස් කරගන්නවා කියන කමාරු. දැන් කරුණාකරලා මතක තියාගන්න මේ ප්‍රශ්නේ ඇහුවනම් බුදුමෙ ගිහිල්ලා පිම්බීම හැකිලිම තියෙන තැනක ඒගොල්ලෝ කියාවේ නෑ නෑ ආනපන පැත්තක දාන්න පිම්බීම හැකිලිම කරන්න කියලා. දැන් සරුවචනanse දේශනා කළා තියෙනවා. මේ ආනපානේ ඕනම චරිතයකට ඒකේ තියෙන තියෙන සන්තෝෂේ ආනාපාන සති භාවනා භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝෂේව පනීචෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antaradhapeti upasameti මේ තරම් සාන්ත මේ තරම් ප්‍රණීත මේ තරම් පව් අකුසල ධර්ම චිතුවිලි අයින් කරන වෙන කිසිම දෙයක් මම දකින්නේ කියලා. මම මේ ප්‍රශ්න අහනවට නෙවෙයි මම මේ දොස් කියන්නේ. මම කියන්නේ මේ මූලික උපදේශ පන්තියට බැහැගත්තේ නැති වෙච්චාම අපි නිතර මේ ඉන්නේ මේ වැද්දමත් මේ වැදිය මේ වදේ කරන්න ගියාම මීයු මීමැස්ස විසිලා අනින්නේ. ඉතින් අපි ඔළුව නිතරම ඇවිසිලා යන කම්ම එකලාසයක් නැහැ. ඉතින් අපි ඒකට කරන්නේ මොකද්ද? අර මූලික උපදේශ පන්තිය දෙනවා gedara giniyala අහන්න ආයෙසරයක් අහන්න. ඒ නිසා මේක අහලා ඒ දේ කරන්න මම කියන්නේ ආනපාන කියලා. මම කියන්නේ ඉන්න ඉරියව් හරි බලන්න කියලා කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මහා පර්යංකේ ඊතා සැහැල්ලුවෙන් ඉඳගතිමි. ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටීමි. සෙනෙකින් ඒ යත කරමින් සිටිවිලි යතට පැමිණේ. ඇතුළත දඩමලු ගතියක් දැනේ. ඒ සමහර දේ තේරුමක් නැත. ඒ සිටිවිලි යට කරමින් මත් ගතියක්සේ පැමිණෙන නිින්ද සියල්ල යට කරයි. එවිට දැඩි නිින්දකට වැටෙනාසේ දැනේ. මත්ගතිය පැමිණි වහාම හිසහා කඳ ඉදිරියට නැඹුරු කරයි. නැඹුරු වහාම හිත අවදි වී යලිත් හිස කෙලින් කරයි. ඉරියව් මාරු කළත් පෙරමෙන් සිතුවිලි පහළ වීමත් වී මත්ගතියක් මෙන් නිදිමතක් ඇති කරයි. සිතුවිලි වල හරයක් නැමැති බව වැටහි. සක්මනේදීද වම දකුණ ලෙස බලා සිටියත් ඒ සිත සඳහා නොපවති සිතුවිලි හටගනී. පෙරමෙන් මත්ගතිය පැමිණ වීරිය බාල කරයි. ඉක්මනින් පර්යංකට යාමට සිත්තේ ගරු ස්වාමින් වහන්සේ මෙම මත්ගතිය සමාධියද එසේ නැතිනම් නිදිමතක්ද යන්න පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මම තිතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මූල කර්මස්ථානය පිළිබඳ අඩු ගානේ එක වචනයක් ලියන්න කියලා මේ කමටහන් සුද්ධ කරනවා. මොනවද මේ ලියන්නේ? අර කරදරයි මේ කරදරයි අරකයි මේක ආනාපානට එකක්වත් හිත තියන්න බැරිද? එක වමක්වත් දකුණක්වත් ලියන්න බැරිද කියලා ඉතින් මට අහන්න හිතෙනවා. මම තාමත් කියනවා මම මේක ඉදිම වෙහෙසකින් නෙවෙයි කතා කරන්නේ. කමඨාන් ලියන්න මෙන්න මෙහෙමයි වාර්තා කරන්න ඕන කියලා කොලයක් දෙනවා. කරුණාකරලා කියවන්න. අඩු ගානේ එක හුස්ම රැල්ලක් අඩු ගානේ එක වමක් තකුණා විස්තර කරන්නවත් මේ පෑම් පෑන්තල් පාවිච්චි කරන්න. මේ වල්පල් වල කිව්වට මට නඩු ඇහෙන්නේ මට අදාළ තොරතුරු නැහැ ඒ නිසා කරුණා කරලා නිසි ක්‍රමයට තමන් කර්මොන ඉදිරිපත් වෙච්ච එක සැරේ හරි කමන්න විස්තර කියලා ඊට ටික කිව්වොත් මට සමාහලාට හිතාමතා ගන්න පුළුවන් නැත්නම් ප්‍රශ්නේ බාර ගන්න හිත දෙන්නේ මගේ. ගරු ස්වාමින්වහන්ස මා ආනාපානසති භාවනා කරන අවස්ථාවේදී බොහෝ වේලාවක් ගතවද මාට ආස්වාසේ ආස්වාසේ වශයෙන්ද ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන්ද නොඇතෙහි. නමුත් මම දැන් මෙතන සිටිනවා යනුවෙන් සිතා මම මැරී නැති බවත් නිින්ද නොගිහින් ඇති බවත් සතියෙන් දැන සිටිමි. නොඑක්වර සිත පිටතට යයි. සිතවිල්ද ඇවිත් නැති වී යයි. මෙහිදීද මා සතියෙන් සිටිමි. මෙසේ සිටින විට මේ කය පිටතට විසවෙන්නාක් මෙන් නොඑක්වර දැනේ. නමුත් මේ නිදිමතක් නොවන බව සතියෙන් දකිමි. පැයක් පමණ භාවනා කළත් සමහර අවස්ථාවලදී ආස්වාදයේ ප්‍රස්වාසයේ වෙන් කර හඳුනාගත නොහැක. මෙසේ සිදුවන්නේ එක් එක් පර්යංක අවස්ථාවල විය. නමුත් මා මෙසේ සිදුවද අසතුටු වන්නේද නැත. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනුණාට තමන් ඉන්න බව ඉරියව්ව වැටෙනවා නම් 100ක් ලකුණු ලැබෙනවා. ඒක ඉන්නකොට අවශ්‍ය නම් ආනපානෙ පෙනේ. ඒ වගේම ඉඳපුවම ගැස්සිලා තමන් එනකොට අර තිබිච්ච එකලසටද එන්නේ එතන ආවල්ලා බලනකොට එකලස හැප්පිලාද හැල හැප්පිලාද කියලා බලන්න. එකලස හැල හැප්පිලා නැත්තම් මොන වෙනසක්වත් වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න කියලා කියනවා. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනා අවසානයේ විනාඩි 45ක් පමණ සක්මන් කර පර්යංගකට වාඩි වෙමි. විට විනාඩි කිහිපයක් ඇතුළත මගේ සිත සමාධිගත වී ආනාපානෙහි සිටේදී විනාඩි 5ක් පමණ හුස්ම රැල්ල මතම හිත තබමින් මා සිටින විට නිදිබර ස්වභාවයකින් මගේ හිස පහතට යොමු වේ. මම නැවත හිස කෙලින් තබා ගැනීම තුලින් ආනාපානයටම එමි. බොහෝ සිදුවන මෙම தත්ත්වය තුලින් මා ඉදිරියට යා යුත්තේ කෙසේද මා සමහරට ස්ථානයේ මාරු කරමින් මෙයට පිළියමක් සෙව්වෙමි. ඒත් හැම විටම මුල් තත්ත්වයටම මා පත්වන බැවින් මෙයට නිසි උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් වැජඹේවා. ඔය නැවත අර වගේ ඉස්සල ප්‍රශ්නට කිව්වාගේ එහෙම ගැස්සিলা ගැන හිත පිට ගියයි කියලා කියන එකනේ කියවෙන්නේ. එහෙම වෙලා ආපහු ආනපානට ගන්නකොට ආනපානේ තියෙන්නේ ඇවිස්සීලාද කියලා බලන්න. ආනපානේ තියෙන්නේ කලකොල වෙලාද බලන්න. නැත්තම් ආනපන තිබුණු තැන මේ විදිහට විවේක වෙලා තියෙනවනම් මොනම කෙලෙසයක්වත් වෙලා නැහැ. ආපහු නැවත ආනපාන එනකොට ඒක ඇවිසිලා කලබිලා තියෙනවනම් විතරයි ප්‍රශ්නයක් කරගන්න ඕන. එහෙම නැත්නම් මේ කරන්න හදාන්නේ නොදැනීම පෙන්ලා දෙන්න හදන්නේ මේ දැනීම හරහා නොදැනීම පෙන්ලා දෙන්න හදන්නේ ඒ නිසා නැවත දැනීමට එනකොට බලන්න දැනීමට හේතු කරගත්ත අරමුණ නිමිත්ත හැල හැපිලා නැද්ද කියන එක විතරයි දැනගන්න තියෙන්නේ හැල හැපිලා නැත්නම් ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න කියලා කියනවා අතිපූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට සූදානම් වී මම දැන් මෙතනෙයි සිටුවෙමි. හුස්ම නොදැනී ගියා. ශරීරයේ කම්පන දැනුණා. මුළු ශරීරය පුරා සුදු ආලෝක ලප් පැතිරුණා. පපුවේ ගැස්මක් ඇති වී ඒ හිත තුලට ගොස් හිස ඇතුලේ භ්‍රමණය වුණා. හිස ඉදිරියට හා පසුපසටද වැනි නතර වුණා. ශරීරය ඊතා සැහැල්ලු වුණා. මුළුමනින්ම ශරීරය නොදැනී ගොස් වීදුරු කූඩුවක් මෙන් විනිවිද පෙනෙන ස්වභාවයක් ඇති වුණා. එයද නැති වී ගොස් ශරීරයේ ඉදියට වැක්කිරුණා. නැවත ඍජු වුණා. හිස පසුපසටත් දෙපසටත් චරකෙනු දැනුණා. සමහර අවස්ථාවල කිසිම සිතවිල්ලක් දැනුනේ නැහැ. විටින් විට සීන දකින්නක් මෙන් රූප පෙනුණා. හොඳින් සිහිය පැවතුණා. ඊටමත් ප්‍රබෝධයකින් එම භාවනා වාරය අවසන් වුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ ප්‍රකාශයක් විතරයි හොඳයි කියලා කියන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේදී ඔසවනවා යවනවා තබනවා බර වෙනවා යයි මෙනෙහි කරන අතර පාදක ඊළඟ විසවීමට යැවීමට තැබීමට ගොස්ය නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ හැම පීවර සටහන කිරීම සිටීමට පෙර පාදක වේගවත්ව තවත් පීවර කීපයක් ගොස්ය මෙම தત્ත්වයේ ප්‍රයෝජනවත් මෙනෙහි කිරීමක් වාට පත් කරගන්නේ කෙසේදයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායු වේවා. ඉතින් සාමාන්‍ය මෙනෙහි කරලා නැති නිසා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා වම තිනුට වම කියලා, දකුණ තිනුට දකුණ කියලා. එහෙම නැත්නම් එතකොට හිත අකී කරනම් වම තිනුට වම වම වම වම කියලා දිගට කියන්න ඕන. දකුණ දකුණ දකුණ දකුණ කියලා අර මෙනෙහි කිරීම ස්ථාවර වෙනකොට ওই තියෙන කලකොල භාවය නැති වෙනවා. ඒක පුංචි අඩුපාඩුව තියෙන මානසිකාර්ය මෙනෙහි කිරීම එල්ල වෙලා නැතිකමේ දෝෂයක් තියෙනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංකයට ඉඳගෙන ඉරියව දෙස බැලීමේදී හෘද ස්පන්දනය වෙනවා හොඳින්ම ප්‍රකට විය. හුස්ම රැල්ල දිහා බැලීමට නොහැකි වෙන තරමටම එය ප්‍රකට වේ පෙනුනි. එම නිසා හෘද ස්පන්දනය දිහා බලාගෙන සිටියා. ටික වේලාවක් බලාගෙන සිටීමේදී එය සිුම් වී හුස්ම රැල්ල පෙනෙන්නට විය. මේ කෙටි ආස්වාදයක් හා දීර්ඝ ප්‍රස්වාසයක් ලෙස දැනුනි. ඒද ඉක්මනින් සියුම්මිය. ආස්වාද ප්‍රස්වාස ලෙස වෙන් කිරීමට නොහැකි නිසා නාසයේ වැදින හුස්ම දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කෙලෙමි. ඉන්පසු සිදුවක් මට නොදැනුන අතර එකවරට ගැස්සී එම තත්ත්වයෙන් මිදුනි. එවිට කය බොහෝ සැහැල්ලු වී තිබුණි. යටිකය නොදෙනී අනතරම්ය. සිතටද සැහැල්ලු බවක් දැනුනි. නැවතද හුස්ම දෙස බලා සිටීමේදී එය සියුම් මී ගොස් කිසිවක් නොදෙන තත්ත්වයක් මුලදී සේමත් දැකිමි. මුල් අයිරින්න ගැස්සී එම තත්වයෙන් මිදුනි. මෙවිටද සිත පය බොහෝ සැහැල්ලුවට තිබුණි. ස්වාමීන් වහන්සේ මේ මා නිද්‍රාවටපත් වීමක්ද නැතහොත් භාවනෙන් ලද සමාධියක් දයන්න කරුණාවෙන් පහදා දෙනසේක්වා. වරහන් ඇතුලේ මා ශාරීරික වේදනා නිසා භාවනාවේදී කීප වාරයක් ක්‍රියාව මාරු කරන කෙනෙක්මි. නමුත් අද දින කිසිදු වේදනාවක් නැතුව එක මිරියව්වේ පැයකට ආසන කාලයක් ඉඳීමට හැකි විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක දෙපාරක් වාර්තා කරලා තියෙනවා ගැසිලා එනකොට හිත විස්්‍රාම වෙලා විවේක වෙලා තියෙනවා කියලා. මෙන්න මේක දකින්න දකින්න බැටරිය charge වෙනවා. ඕනේ ගැසිලා හිටියත් ආපහු එනකොට විවේක වෙලා තියෙන බව දැකීමට ගැස්සෙන තරමක් ගැස්සෙන්න අරින්න එතකොට Tamanට බලන්න තියෙන්නේ ආපහු ගෙදෙට්ට එනකොට ගෙදර කැළඹිලා නැද්ද කියන එක විතරයි. විස්්‍රාම වෙලා තියෙනවද කියන එක එක පරියන්කයක 10 15 සැරයක් වෙන්න ආරින්න. එතකොට ලොකු විශ්වාසයක් Tamanට එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නැම දවසට පතමි. මම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අවුරුදු 3කට ආසන්න කාලයක් සතිවත් වීමන උත්සාහ දරන යෝගිනිය වෙමි. මම දැන් මෙතන ලෙස ශරීරය ගැන සතිමත්ව සිටින විට දැනෙන ආනාපාන දෙස සතියෙන් යුක්තව බලා හිඳිමි. මුලින්ම දැනෙන හුස්ම රැල්ල විනාඩි දෙකකටත් අඩු කාලයකින් ඉතාමත් සියුම් වේ. ආස්වාදය හා ප්‍රස්වාසය එවිට වෙන්කර දැකගත නොහැක. බඩේ මස් පිඩු එඹරියයි. සමහර විටක උණුසුමක්ද දැනේ. නාසයේ අගින් මතුවෙන පැලිමාලා හිස දෙසට ගමන් කරයි. ඇසිපිය වේගයෙන් චලනය වේ. මේ අවස්ථාවවලදී මූල කර්මස්ථානට යොමු හැක. එවිටද දැකිය හැක්කේ ඊතා සියුම් හුස්ම රැල්ලකි. මෙසේ වාර කීපයක් මේ සිදුවීම සිදු වුණා. අද දින උදේ වරුවේ කීප සැරයක් ගැස්සී නිින්දෙන් අවදි වූවක් මෙන් වුණා. එවිටම හුස්ම ගැන සතිමත් වුණා. සක්මන් භාවනාවේදී විනාඩි 20ක් පමණ යන විට දෙපසට වැනී යන්නක් මෙන් දැනෙන නිසා එවිට පර්යංකයට යන්නෙමි. ඔබ වහන්සේගේ සූත්‍ර දේශනා නිතර පරිශීලනය කරන මම මේ අත්දැකීම් භාවනාවේ වැඩිමක් ලෙස දැක සිතේ දැනෙන සතුටක් සමග නැවත නැවත සතිමත්ම දවස ගෙවීමට උත්සාහ දරමි. අවශ්‍ය වේ නම් ඉදිරිය සඳහා අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව පතමි. දීර්ඝායස වේවා. මට එකකට විතරයි අදහසක් ඉදිරිපත් කරන්න හිතෙන්නේ සක්මණේදී වැන්න ගතිය තිබුණාට පරියංගට යන්න එපා ඒක හරහා සක්මණ දිගට පුරුදු කරන්න එතකොට Tamanට ඒකේ ලැබිය යුතු අත්දැකීම ලැබෙයි ඒ නිසා ඒක පරියංගට යන්න පෙර නිමිත්තක් කරගන්න එපා අවසරයි පින්නස් ස්වාමින් වහන්සේ අද ආනාපාන සති පර්යංකේ සිට ඒ අවසන් කොට සක්මන් භාවනාවට පටන් ගත්ෙමි. හිතට මදි ගතියක් තිබුවත් පර්යංක භාවනාවේදී පෑයකට ආසන්න කාලයක් ගත කොට තිබුණි. හුස්ම සිහින් වී ගොස් තිබුණද නැමරුණුසයක් දක්වන ලද අංග තිබුණි. තව ටිකක් පර්යංකේ ඉන්නට තිබුණා නොවේ දෑ සිතා සක්මන් ආරම්භ කළත් සක්මන් භාවනාදී ඔබ වහන්සේ පැවසූ පරිදි දිගටම සතිය පැවැත්විය හැකි නොවේ දැයි මෙනෙහි කොට සක්මන ආරම්භීමේදී සතිය හොඳින් පැවැත්වුවෙමි. කෙමෙන් සිත පර්යංකේදී මෙන්ම සිතට එන සිතුවිලි හඳුනා ගැනීමට පටන් ගනුනි. සක්මන සහ අතර සක්මන යන අතරතුර මුලදී අවට සිතුවිලි වලටත් කෙමෙන් ඊට තවත් දුර සිතුවිලි වලටත් කෙමෙන් කෙමෙන් බාහිර අරමුණු වල එන අයුරු දුටු වෙමි. ලද සුළු අවස්ථාවෙන් සටලෙස මායාවි ලෙස වැඩ කරන සිත මේ නොවේදයි මෙනෙහි කළමි. නැවත සක්මන්ට සිහිය පිහිටුවෙමි. මේ ඇතිවන අරමුණු හා ඒවාට චේතනාත්මක ප්‍රතිචාර දක්වා මේ සියල්ලටම මම යන්න යොදාගෙන කටයුතු කරන බව තේරුණි. මේ ආකාරයෙන් භාවනාවේ මූල කර්මස්ථානයේ සිහි පිහිටුවන ගමන් ඇතිවන සිතිවිලි අරමුණු දෙස බලා මෙනෙහි කිරීම භාවනාවට බාධාවක්ද? පින්වත් ස්වාමීනි කරුණාකර බව වහන්සේගේ උතුම් වූ අවවාද ලබා දෙන සේක්වා ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. ත්‍රිවන් සරණයි. භාවනා අරමුණු වෙන්න පුළුවන්, ඉරියව්ව වෙන්න පුළුවන්. අරමුණකින් අරමුණට මාරු වෙනකොට ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සතිය අඛණ්ඩ වෙනවා නම් නැත්නම් ඉරියාපත සංදිස්ථානයේදී සතිය අඛණ්ඩ වෙනවා නම් ඒ සතිය සම්පජඤ්ඤයක් බාටපත් වෙන්න වැඩි වියපත් වෙනවා කියලා මම කියන්නේ සූදානම් ලකුණු. ඒ නිසා ඉඳගෙන ඉඳලා නැගිටින්න ප්‍රශ්නයක් නැහැ වේලාව නිසා හෝ වෙන කෙනෙක් නැගිටිනට බලන්න නැගිටිට පස්සේ අර සතිය තියනවාද කියලා. අරමුණ ගැසිලා යන්න අරින්න ගැසිලා ගිහලා ආය ආනාපාන දෙන්න පරියන්කේදීම බලන්න අර සතිය ගැසිලා තියෙනවා. ගැසිලා නැත්තම් තමන්න තේරෙයි මේට වැඩිය ලොකු වැඩක් කරන්න පුළුවන් මේ හිතෙන් මේ සැක කරන්නේ නැත්තම් අරුවතක් අවතක්සේරු කරන්නේ නැත්තම්. ඒකට එන අභියෝග හැම වෙලාවෙම තමන්ගේ භාවනාවේ ප්‍රතිශක්තිය ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය වැඩි කරනවා. මේක ක්‍රමයෙන් වැඩෙන ගතියක් තමයි මේකේ පේන තියෙන්නේ. හොඳයි. තියෙන විදිය හොඳයි. හොඳයි අපි විනාඩි 5 30ක් විතර වගේ වැඩිපුරත් අරගෙන තියෙනවා. කොහොම හරි ඉවරකට අවිල්ලා තියෙන එක ලොකු සන්තෝෂයක් අඩිය දැකලා තියෙනවා. දීර්ඝව ලියපු කොළ දීර්ඝ ලියපු කට්ටියට ලැබෙනවා අපා. එයත් අන්න මම උපදෙස් දෙනවා ළඟදිම වෙච්චි පරියන්කයක සක්මනක විතරක් විස්තර ලියන්න ඉතිහාසය පිළිබඳ කරුණු අවශ්‍ය නැහැ. ඒකෙන් හරස් කඩක් දක් ගන්න පුළුවන්. ඉතින් අපි පැය භාගයක් විතර කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට. මේ මතක් කිරීම නැත්තම් මේ ප්‍රකාශයෙන් පස්සේ පරියන්ක සක්ම ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. ඉතින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.